වශයෙන් මේ වැඩමුළුව පවතින තාක්කල් අපි අතර සමගිය අපි අතර එකගතාවය ඇතිවීමට කටයුතු කරනවා. ඉතින් මේ අනුව අපට වැඩමුළු නිමාවේදී දැනගන්න පුළුවන් අපි මේ දක්වන ලද අනුග්‍රහ එහෙම නැත්නම් සැප කරුණු සලසලා දීම නැත්නම් සප්පාය කරුණු සලසා දීම කියන පොතෙක් දුරට සාර්ථකද කියලා. ඉතින් ඒ අනුව සරුවච්චන් වහන්සේ මේ පරිශ්‍රණය බොහොම කාලයක් කරලා තිනවා. අපි කියනවා සාමාන්‍යයෙන් කටවචනෙන්ද සාරාංශකයේ කල්පලක්ෂයක් මේ පරිශ්‍රණය කරලා තියෙනවා. කරලා උන්වහන්සේ සම්බුද්ධ සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා අපි වාගේ ඒක සඳහා නැත්නම් බුද්ධත්වය නැත්නම් ප්‍රබුද්ධත්වේ නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කටයුතු කරන අයට අනුග්‍රහ වර්ග කරලා පෙන්නලා තිනවා. ඒ අනුව භාවනා කරන කෙනෙක් චේතු මුක්ති ඵලයක් හෝ චේතු මුක්ති ඵල සමාපත්තියක් බලාපොරොත්තු වෙන කෙනෙක් පංච අනුග්‍රහිතයක් දැනගෙන තියෙන්න ඕනේ සීල අනුග්‍රහිතේ සුත අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතේ සමත අනුග්‍රහිතේ තා විපස්සනා අනුග්‍රහිතේ ඉතින් අපි මේ පිරිසක් මෙතෙන් ආවට පස්සේ වැඩමුළුවකට අපි සීලේක සමාදන් කරනවා ඒක එක සත්කාරයක් ඊට පස්සේ ධර්ම සාකච්ඡාවක් මේ වුණා සාකච්ඡානුග්‍රහිතයට කරන සත්කාරයක්. ඊට පස්සේ ධර්ම දේශනාවක් පවතිනවා සුතානුග්‍රහිතය පිළිබඳ කරන සත්කාරයක්. ඊට පස්සේ අපි පිළිස සාමූහික භාවනාවකට යොදවනවා. ඒකෙදී සමත විදර්ශනා වාසයේ සතිය වඩනවා. ශක්මන් භාවනාවකට යොදවනවා. සමත විදර්ශනා වාසයෙන් ඒ සතිය වඩනවා. ඒ දෙකෙන් පරිබාහිර භාවනා කාලසටහනේ සියලුම කාලයන් සතිය ඉදිරියෙන් තියාගෙන අපි සමත විදර්ශනාවට නැඹුරු වෙන විදිහට කටයුතු කරනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට දෙපාර්ශ්වයේම වගකීමක් වෙනවා. අපි මේ කටයුත්තට අවශ්‍ය කරන්නා වූ සුතමේ ඥානය, එහෙම නැත්නම් පොතේ දැනුම, එහෙම නැත්නම් අසුවිරු ඥාන, නැත්නම් අපේ බුද්ධිය වර්ධනය වීමක් වෙන්න ඕන. ඒ සඳහා අපේ පවතින ක්‍රමය තමයි බණ කියනවායි කියන එක. අපිට බණ අහන්නන්ට අපිට ශ්‍රාවකයෝ කියලා කියනවා. සර්වචන් වහන්සේ දේශකයන් වහන්සේ. ඉතින් මේ අද ඒ සර්වචන් වහන්සේගේ ධර්ම කොටාශයක් අපි ඉදිරියෙන් තියාගන්නෝ. අපි යන මේ වැඩපිළිවෙලට අනුග්‍රහයක් ආශිර්වාදයක් ආශිංසනයක් වශයෙන් සූත්‍රමය අනුගහිතයක් වශයෙන්. ඉතින් මේ සඳහා මම තෝරාගත්තේ සර්වචන් දේශිත ත්‍රිපිටකයේ දීඝනිකායේ මේ දසුත්තර සූත්‍රය ඒ දසුත්තර සූත්‍රය ਸਰුවඥ භාෂිත වුණාට මේ සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්තු ස්වාමින් වහන්සේ. සාරිපුත්තු ස්වාමින් වහන්සේ සර්වචන් වහන්සේ අවුරුදු 45ක් එක එකනා නිසා එක එක තැන්වල ගිහිල්ලා දේශනා කරපු කරුණු පිටු කරලා දක්වනවා. මොකද එදා උන්වහන්සේ ඒ අවුරුදු 2600කට එපිට හැතැම්ම දාස් ගානක ඈත දේශනා කළ ධර්මය අද දක්වා පැමිණීම එදා හිටපු වෙන කවුරුත් කල්පනා කරේ නෑ ඔය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තරම් සාරිපුත්‍ර ස්වාමීන් හොඳට කල්පනා කරා බුදුජානන් වහන්සේ ඇති කරන ලද මේ පැලේ මේ පණිවිඩය මෙච්චර කාලයක් ඉදිරියට යනකොට මේක විකෘති වෙන්නේ නැතුව සංකර වෙන්නේ නැතුව යන්න මේ පෙට්ටි එක දාලා සීල් කරලා තිබ්බා වගේ පිටු කරන්න ඕනේ. මේව සංග්‍රහ කරන්න ඕනේ. අන්නේ සංග්‍රහ කිරීමේදී ඇත්තටම ਸਰුවචනාංශිකේ පරිනිර්වාණය අවුරුදු දවස් 100ක් යනකොට හිටපු සේරටම තේරුණා මේක මේ ඉස්සරහට යනකොට එක එකනාගේ මත නිසා මතවාද සංකරතා නිසා මේක වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මේක ප්‍රස්ථාර කරන්න ඕනේ වගුගත කරන්න ඕනේ. දැනුම සංග්‍රහ කරන්න ඕනේ. පිඬු කරන්න ඕනේ කියලා. ඒකට පවත්වපු උත්සාහය තමයි සංගීතය කියලා අපි කියන්නේ. ප්‍රථම සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව වශයෙන්. ඒ සාරි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවචනන්සේ වැඩ ඉන්න කාලෙම මේ වාගේ කරුණු පිඬු කරා. පිටු කරපු සූත්‍රය මේ දසුත්තර සූත්‍රයට ඉස්සෙල්ලා දීඝනිකායම සඳහන් වෙලා තියෙනවා සංගීති සූත්‍රය කියලා. ඒකේ තියෙනවා එකේ කරුණු මෙන්න මේ මේ තැන්වලදී ਸਰවඥන්ස මෙහෙම දේශනා කරලා තියෙනවා මුරු සූත්‍රෙම තියෙන එක කාරණාවයි. ඒක ඒකක වශයෙන් සඳහන් කරලා තියෙනවා. දෙවෙනි එකේ කර්ණ දෙක දෙක සඳහන් සූත්‍ර මෙන්න මේ ටිකයි. ඊට පස්සේ කර්ණු තුනක් අඩංගු මේ ලෝභ දෝෂ මෝහ ආදී වශයෙන් කර්ණු තුනේ ඒවා මෙහිමයි. ඊට පස්සේ හතරක් වශයෙන් තියෙන චතුරාර්ය සත්‍යය. සතර ඊර්ධිපාද සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය සතර සතිපට්ඨාන කරනු මේකයි. ඒ පහේව මෙහෙමයි. හයේව මෙහෙමයි. ආදි වශයෙන් දිගට සංග්‍රහ කරා මේක තමයි පස්සේ අංගුත්තර නිකාය වශයෙන් ත්‍රිපිටකය සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය හැදුනේ එකේ අංක අංක 90 හැබැයි ඒ දසුත්‍ර සූත්‍රයේ ඉස්සල්ලා තියෙන සංගීති සූත්‍රයේ කරුණු වෙනු කෙරුවා මිසක්කා ඒ වගේ પરම්පරාවක් පෙන්වන්නට නැහැ. එකින් එකට යොමුවක් ගොනුවක් සම්බන්ධතාවයක් පෙන්වන්නට නැහැ. ඒකත් තව පිටු කිරීමක් තමයි මේ දසුත්‍ර සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. දසුත්‍ර සූත්‍රයේ තියෙනවා යෝගාවචරයේකට ප්‍රතිපදාවක් වශයෙන් ගම අනුගමනය කරන්න පුළුවන් මේක කරාට පස්සේ මේක කරන්න මේක කරාට පස්සේ මේක කරන්න මේක කරාට පස්සේ මේක කරන්න කියලා ධර්ම પરම්පරාවක් මේකෙ පෙන්වනවා. නිසා දසුත්‍ර සූත්‍රය දේශනා කරන්න ඉස්සර වෙලා එතකොට සර්වච්චන් වහන්සේ චම්පනූර වැඩ හිටියේ. එතකොට මේ ගග්ගරා නදී තීරේ පොක්‍ර වැව තීරේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ වගේ පිරිසක් විශේෂම භික්ෂුන් වහන්සේලා මුල් කරගත පිරිසක් අරගෙන දසුත්තරම් පවක්කාමේ ධම්මං නිබ්බාන පත්‍ය මම ඔයත්තන්ට දසුත්තර 1 2 3 4 5 6 7 8 9 10 කියලා බණ ටිකක් කියනවා ඒක ගොනුවක් තියෙනවා යොමුවක් තියෙනවා නිවනටමයි නිබ්බාන පත්‍ය ඒ වගේම දුක්ඛසන්ත කිරියාය සබ්බගන්තප්පමෝහන ඒක දුක් කෙලවර කිරීමටයි මේ ධර්ම ඉගෙනගෙන කටපාඩම් කරගෙන අතින් අතට යවන එක විතරක්ම නෙවෙයි මේක ඉගෙන ගන්නකොට ප්‍රායෝගික ක්‍රියාවක් කරනකොට පුද්ගලයා වෙනස් වෙනවා. පුද්ගලයාගේ ප්‍රතිපදාමේ දියුණුවක් ඇති වෙනවා. එතකොට දුක්ඛ සන්ත කිරියාය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමෙන් තමංගේ දුක අමාර වෙනවා. සබ්බගන්තප්පමෝහන. ජීවිතේ ගැට ගැටළු ස්ථාන සංසිඳනවා කියලා. ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශිකේ මේ ප්‍රයත්නය මානවය ඉස්සල්ලාම දැනුම පිඩු කරන්න ගත්තා සම්මත ප්‍රයත්නය කියලා කියතයි. ඒ ඉස්සෙල්ලා ගොඩාක් දැනුම තිබුණා. උපනිෂද් වල ත්‍රිවේදයේ ඒ වගේ කිසිම ව්‍යාකරණයක් රටාවක් මොකුත් තිබුණේ හරි දැනුමක් තිබුණා. නමුත් ඒ දැනුම නිවනට යොමු කරන්න හෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් ගොනු කරලා තිබුණේ දැන් මේ සර්වඥාන්සේ පහළ වුණාට පස්සේ මේ දැනුමට ව්‍යාකරණයක් ලැබුණා. සාරිපුත්‍ර සාංශේ ඒව ප්‍රස්ථාරගත කරා. මේ ප්‍රස්ථාරගත කරපු එකේ සාරිපුත්‍ර සංසේ සර්වචන්සේ වැඩ ඉන්න කාලෙම දේශනා කරපු ටික තමයි දසුත්තර සූත්‍රය තියෙන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සංසේ මේ සූත්‍රයේ එක එක කණු ටික ඉවරනට පස්සේ සංඝයාට මතක් කරනවා මෙවුවා භූතං තච්ඡං විත තතං අවිතතං අනඤ්‍යතා ආදි වශයෙන් මේක ඇත්ත වශයෙන්ම සිද්ධ එකක් මම මේ කියන්නේ තත්‍යයි මේක බොරු නෙවෙයි සත්‍ය දෙයක් අවිතතයි කාටවත් නැහැ කියන්න බෑ අනන්‍යතා මේකට වෙනස් තවත් එකක් නැහැ මේක බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දක් කියලා හරියට ලියලා අස්සම් කරලා රබර් සීල් එක ගහනවා වගේ අපිට දීලා තියෙනවා කරුණු ගොනු කරලා ඒක නිසා අපි යම් වෙලාවක මේ වගේ පූර්ණ කාලීනව චේතෝමුක්තියක් බලාපොරොත්තු වෙන චේතෝමුක්ති ඵල සමාපත්තියක් බලාපොරොත්තු වෙන වෙලාවක අපිට මේ ධර්ම කොටාස ඉදිරිපත් කරගත්තොත් එකේ පොතේ ගත්තාම ඒකෙත් ප්‍රතිපදාවක් තියෙනවා. දෙකේ කරුණු තියෙන පොත ගත්තාම ඒකෙත් ප්‍රතිපදාවක් තියෙනවා. තුනේ කරුණු තියෙන වගේ ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් පසුගිය චාරිකාවෙන් පස්සේ මේ සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා මේ වැඩමුළුවට සම්බන්ධ කරගන්න අපි මම හිතන්නේ මේ වෙනකොට මේ සූත්‍රයේ මුල් කරගෙන වැඩමුළු හතරක් විතර පවත්ලා තියෙනවා. දැන් අපි ඉන්නේ තුන්වෙනි පොතේ. කරුණු තුනේ එවුව පෙන්වන අවස්ථාවේ. මේක ඉස්සලා තිබුණු වැඩමුළුවේදී අපි එකෙන් කරුණු හතරක් සාකච්ඡාවට ගත්තා. අද මම මේ ඉදිරියෙන් තිබ්බේ මේ වැඩමුළුව සඳහා තුන්වෙනි කාරණා සහිත පොතේ පස්වෙනි කාරණාව. ඒකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා විලාසයේ තියෙන ප්‍රශ්නයක් අහනවා පිළිසින් ඒක ලියලා සාරිපුත්‍ර ස්වාමීන් උත්තර දෙන්න. ඒ ප්‍රශ්නේ අහන්නේ මම මේ කියලා දෙන්නේ මේකයි අපි මාත්‍රකාව මේකයි කියලා හඳුන්වා දීම සඳහායි. ඒ නිසා කතමේ තයෝ ධම්මා හාන භාග්‍ය. මේවැනි යදී සදී පැහැදී කටයුතු කරන කෙනෙකුට අපිගත් යෝගාවචරේකට නැත්නම් භ්‍රමචර්ය රකින්න කෙනෙකුට පිරිහීමට හේතු වෙන කරුණු මොනවද? පිරිහීමට හේතු වෙන කරුණු තුන මොනවද කියලා තමයි ආන්නේ. කතමේ තයෝ ධම්මා හාන භාග්‍ය. හාන කියන වචනේ සිංහට දාතින්නේ නැත්නම් pāli භාෂාවේ විවහාර කරන පරිහානි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පරි කියන පූර්ව මේ අංගයක් සම්බන්ධ කරලා පරිහානිය කියලා අපි දන්නවා. ඒ පරිහානිය හැදලා තියෙන මේ හාන කියන වචනේ හාන භාගීය ධර්ම තුන මොනවද කියලා. එතකොට අපි මේ මෙතෙන්ට එනකම් මේ පස්වෙනි කාරණාවට එනකම් එන කරුණවල ගලණය බැලුවොත් යන ක්‍රමේ බැලුවොත් අපිට මේ පස්වෙනිද දේශනා කරන හාන භාගීය කරුණු කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කොහොමද ගැලපෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මම ගිය වැඩමුළුවේ දේශනාවට ගත්ත කරුණු කෙටියෙන් අද පළවෙනි දවසේ නිසා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් එතකොට ඒකෙම දිගට පැවැත්මක් විදිහට මේ පස්වෙනි කාරණාව ඉඳලා අපිට දවසින් දවස ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මම අපේ බන්තුමන්ට ඇවිල්ලා හිටිනවා. මේගොල්ලන්ට අන්තිමට CD එක හදනකොට ගියපාර එකේ CD ටිකක් බණ ටිකක් මේකට දාලා දෙන්න. එතකොට මේ මම මේ දැන් මේ කියන්න හදන කරුණු සවිස්තර වෙකේ තියෙයි. ඊට පස්සේ තමයි අපි මේ හාන භාගීය කරුණ වලට පෙළඹෙන්නේ. ඉතින් මේන් පස්සේ මම ගත්තොත් කොතනින්ද මේ තුනේ කරුණ තියෙන පොත පටන් ගන්න කියලා කතමේ තයෝ ධම්මා බහුකාරා කියලා තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටන් ගන්නේ. එකේ පොත පටන් ගන්නත් එහෙමයි, දෙකේ පොත පටන් ගන්නත් එහෙමයි, තුනේ පොත පටන් ගන්නත් එහෙමයි. මේ බණ භාවනා කරන කෙනෙකුට බොහෝ උපකාර කරන ධර්මයේ මොකක්ද? මෙතන ආන ධර්ම තුන මොකක්ද කියලා. ඒක නිසා අපි දැනගන්න ඕනේ තමන්ගේ නිවන සඳහා අපිට ඉතිහාසය ඉගෙන ගත්තොත් හොඳ, බුහුකොළ ඉගෙන ගත්තොත් හොඳ, ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත් හොඳ. නැත්නම් අපි දැන් විශ්වවිද්‍යාලයට යන සිටියක් ගත්තොත් එහෙම මේ මේ විෂය ධාරාවල් තියෙන අපි තෝරා ගන්නෝනේ වඩාත්ම Tamanට සිත් ගන්නාසුළු Tamanට උගක් උදක උපකාර වෙයි කියලා හිතෙන එකක්. දැන් මේ පෙන්නන්නේ බුදුහාමුදුරුව පෙන්නන උපකාරක ධර්ම තුනක්. සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන්නේ වඩාත්ම උපකාරක ධර්ම තුන මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් බුදුරජාණන්සේගේ ධර්ම පිටු කරලා ගත්තොත් සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සත්පුරුෂ සංසීවණිය තබා වෙන මොන જાතියක් ජීවිතේ හම්බ කරත් මරණ මොහොතේ පශ්චාත්තාප වෙන්න වෙනවා. හම්බ කරන දේ වටිනාම දේ තමයි තුනී කර්මවලින් බලනකොට සත්පුරුෂ සංසේවණය. මේ සත්පුරුෂ සංසේවණයකින් තොරව කවදාව සද්ධර්මය ඇහින්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂයා සහ සද්ධර්මය කියන දෙක අතිනතගත ධර්ම දෙකක්. යම් තැනක අපිට සත්පුරුෂයා ලැබුණා නම් ඒ සත්පුරුෂය ලැබුණයි කියලා කියන්නේ රූකඩයක් හම්බුණා ෆොටෝ එකක් හම්බුණා නෙවෙයි. ඒ සත්පුරුෂයන්ගෙන් ප්‍රකාශනය වෙන්නේ සද්ධාර්මය. ඒක නිසා ඒ පුද්ගලයාට සත්පුරුෂය හමුවීමත් එක්කම හැබෑ වෙනසක් සිද්ධ වෙනවා. සත්පුරුෂයාගේ මේ ආශිර්වාද ලැබෙනවා නැත්නම් වෙන මොනක්වත් ලැබෙනව නෙවෙයි. මේ සාතනයේ ප්‍රාතිහාරවල ඉර්ති ප්‍රාතිහාරියවත් ආදේශනා ප්‍රාතිහාරියවත් නෙවෙයි අනුශාසනා ප්‍රාතිහාරිය තමයි මේ ශාසනය පිළිගන්නේ. අනිකුත් ශාසනවල අනාර්ය ශාසනවල ඉර්ධි ප්‍රාතිහාර්ය ලොකුවට සලකනවා. ආදේශනා ප්‍රාතිහාර්ය ලොකුවට සලකනවා. ඉර්ධි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ එක්කෙනෙක් වින්ද 10 දෙනෙක් පෙන්ලා හිටනවා. ලොකු වෙලා පෙන්නවා, පොඩි වෙලා පෙන්නවා, වතුර එවිදලා පෙන්නවා. මේවා කරනකොට මිනිස්සු අදහනවා පුදුම තාලෙට. නමුත් ඒ තුර නිවන නොතිබෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ඒව බුදුරජාණන් සඳහන් කර තියෙන්නේ අනාර්ය ප්‍රාතිහාර්ය කියලා. එනත ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන අනුගේ හිච්චේ වන්න පුළුවන්. කුචි අරුචිකම් කියවන්න පුළුවන්. ඒ අනුව වශී කරගන්න පුළුවන්. ඒකත් අනාර්යයි. බුදුජානනාංශගේ දේශනාව තමයි ආදේශනා ප්‍රාතිහාරය තමයි ආර්ය ප්‍රාතිහාරය. ඒක තමයි අද මේ අවුරුදු 2600ක්ම සිද්ධ වුණේ ඔච්චරයි. දන්න කෙනා කියනවා අනිත් එක්කන අහනවා මේක විතරයි සිද්ධ වෙන්නේ. ඉන් එහාට මැජික් නෑ මේ සාතනෙ. ඉන් එහාට ගූඪ ධර්ම නෑ මේ සාතනෙ. ඒ නිසා සත්පුරුෂයා දැකපු දවසේ තමයි තේරෙයි ඔය අපි හිතාන හිටපු මැජික් සේරම නිකන් රැවටිලි විතරයි, උරතල් විතරයි, ඒව නිකන් ප්‍රලාප විතරයි. Tamanට වැටහෙන දේ විතරයි අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ. නැත්නම් බහුකාර්ය ධර්මයේ වෙන්නේ මේ අහනකොට සුතමේ වශයෙන් Tamanට වැටහෙන ටික විතරයි. මේ බණ ඇහුවට පිංචිද්ද වෙනවයි කියලා කියන්නේ උත්කෘෂ්ඨ වශයෙන් ඒ බණේ තියෙන කාරණා ටික වටහා ගන්න. නැතත් පිංචිද්ද වෙනවා. මොකද මෙතන ඉඳගෙන ඉන්නකොට සත්තු මරන්නේ නැහැ නේ. මෙතන ඉන්නකොට කච කච ගා කතා කරන්නේ නැහැ නේ. මෙතන ඉන්නකොට අනම්මනම් වෙන දේවල් හිතන්නේ නැහැ නිසා ඊතන කුසලයක් තියෙනවා. නැත්නම් ඒ කුසලේ මුදුන්පත් වෙන්නේ මේ කියන දෙමලේ තේරෙනවා. එහෙම නැතුව පාලියෙන් බණ කියනවා අපි සාදු කීක අහගෙන හිටියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ වැටහෙන තාලෙ. අන්න ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය ඒක මේ දැන් කාලේ අපි දන්නවා පොත්පත් වල කියනවා රේඩියෝ වල කරනවා ටෙලිවිෂන් වල කරනවා ඒ ඔක්කොගෙම කෙරෙන්නේ සත්පුරුෂයෙක් පුල් කරගෙන තමයි. නමුත් සත්පුරුෂයෙක් එකතු වෙලා සද්ධර්ම ශ්‍රවණය තමයි ලැබුණොත් ඒකෙන් ලැබෙනවා ඒකෙන් මිනිහට වැඩක් වෙලා තියෙනවද නැද්ද කියලා තේරෙන්නේ එයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියට වැටෙනවා. එන්ටේ සද්ධර්ම ලියුපත්තිරුව කරන සූර්යයක ගැට ගහගෙන අතේ ගැට ගහගෙන හිටියට කරේ ළඟන හිටියට ඒකෙන් සත්පුරුෂයා ලැබුණයි සද්ධර්මයේ ශ්‍රවණය කරයි කියලා දැනෙන්නේ නැහැ. දැනෙන්න නම් Taman එදා ඉඳලා එක්ක සීල ප්‍රතිපදාව, සමාධි ප්‍රතිපදාව, ප්‍රඥා ප්‍රතිපදාවට බහින්න ඕන. වෙන විදිහකට කියන්න පුළුවන් අපේ සිංහල බෞද්ධයන්ට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක පටන් අරගන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවෙන්. ගිහියන්ගේ ප්‍රතිපදාව පටන් අරගන්නේ දාන සීල භාවනා කියලා. ඒ නිසා මේ දානය කියන ගිහියන්ගේ මේ වැඩපිළිවෙල ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගැලපෙන්නේ නැහැ. ඒක ඊට වැඩිය පල්ලෙහා මට්ටමේ. දානෙ දීලා ඒකේනා සීලයක සමාදන් වෙලා ඊට පස්සේ භාවනා කියලා කියන එක සමත විදර්ශනා වශයෙන් කරනවනම් දැන් අපි මේ වැඩමුළුවකට ආවට පස්සේ දාන කතා නැහැ. කාට හරි පුළුවන් නම් අපි මේ භාවනා වැඩමුළුවට ආවේ සීල් රැකලා ඉන්නේ අපි කරන්න ඕනේ සමත විපස්සනා කියලා. මේ gedara ගිහිල්ලා තෙන්න තියෙන දාන ගැන කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් වෙන දානමය කුසල මේ මෙතෙන්දී කටයුතු කරනවායි කියලා කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෙවෙයි මෙතෙන්ට ගැළපෙන්නේ නැති වැඩක්. තාම බාලාංශේ වැඩක්. මොකද මෙතන කවුරු හරි දෙන දානයක් වළඳලා සීල සමාධි ප්‍රඥා පූර්ණණය නැත්තම් ධර්මානුධර්ම ප්‍රතිපදාවයි තියෙන්නේ. ඒක හරි අමාරුයි. කොච්චර අමාරුද කියනවනම් ගීගේ අතහැරීම කියන නමයි මේකට කියන්නේ. අපි ගීගේ අතහැරලා කවුරු හරි දෙන දම්බල දෙන බතක් කාලා මේ සීල සමාධි ප්‍රඥා පුරන්න ගියාට පස්සේ ඒ දන් දෙන මිනිහා මේ දන් වළඳන මිනිහට වඳිනවා. ඒකයි බුද්ධහම කියන්නේ. දන් දෙන මිනිහා දන් වළඳන මිනිහට වඳිනවා. ගිහි ලෝකේ නම් දන් දෙන මිනිහට වළඳන මිනිහා වඳින්න ඕනේ. කණ්ඩ දෙන මිනිහට වඳින්න ඕනේ. මෙහෙ නෑ. කණ්ඩ දීලා වඳිනවා. ඒ තරම්ම මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක සමාජ වෙනසක් ඇති කරලා තියෙන එක කාගවත් හාස්කමක් නෙවෙයි බුදු දානසගේ හාස්කමක් අදිෂ්ඨාන ශක්තිය. ඒසා බහුකාර්ය ධර්ම Taman දන්නේ නැත්නම් මේ සත්පුරු සාහස්ත්‍රයෙන් තමයි සියල්ල පටන් අරගන්නේ. සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි ඒක ක්‍රියාවත් වෙන්නේ. වෙච්චි නොවිච්චි බව තේරෙන්නේ. එයා සීලය හැම වෙලාවෙම අදි සීලයක් වඩපත් කරන්න උත්සාහ කරන කෙනෙක් වෙනවා. චිත්ත භාවනාව හැම වෙලාවෙම අදි චිත්ත භාවනාව පාඩපත් කරන කෙනෙක් බාට වෙන්න ඕනේ. ප්‍රඥා භාවනාව හැම වෙලාවෙම අදි ප්‍රඥා භාවනාව පාඩපත් වෙන්න ඕනේ. සීලය එක තැනක මෙත් ඇහි වෙන්න ගත්තා නම් ඉතින් සද්ද සත්පුරුසා සද්දර සත්පුරුෂ සංසිරණයක් ලැබිලා නැහැ. සීල එක තැනක මෙට්ට ඇහි වෙනව නම් කාගේ හරි සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා නැහැ. වතුර පාවිච්චි කරනත් ලිඳක වතුර කුණු වෙනා වගේ ඉතින් එතනම එයා ඉන්නේ අනිකට වැඩි සීල වෙන්න පුළුවන්. නමුත් සීල හැම වෙලාවෙම අලුත් වෙන්නේ නැත්තම් පණපෙ වෙන්නේ නැත්තම් අදි සීලයක් වඩපත් වෙන්නේ නැත්තම් ඉතින් එහෙ මේක පුස්කන්න පටන් අර ගන්නවා. චිත්ත භාවනාව අපි පළවෙනි ධ්‍යානය ලැබලා තියෙනවා දෙක තියලා තුන ලැබලා තියෙනවා කියලා මොනම නම්බුවක්වත් නැහැ. ඒක ඊගාව මට්ටමට දියුණු කරගන්න තමන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන්නේ නැත්තම් ඒ බුද්ධලයාගේ මේ කියන පරිහානිය ඇවිල්ලා. ඒක නිටතරම අලුත් වෙන්න ඕනේ. මේක වෙල්ඩි ලාම්පුවක් වගේ. මේ වෙල්ඩි ලාම්පුව පත්තු කරලා තියන්න බෑ. ඒක නිටතරම ගෑස් පත්තු වෙනවා. ඊට පස්සේ ප්‍රඥා භාවනාව නිටරෝම අලුත් වෙනවා. ඒකේ තරම්ම සක්‍රීය දෙයක්. සජීවී දෙයක්. ඒක තමයි සජීවී ශාසනයක් වැඩ කරන්නේ. ඒ නිසා Tamanට පුද්ගලිකවත් බලා ගන්න පුළුවන් මා තුල මේ බහුකාර්ය ධර්මය. මේකට සිංහලෙන් කියන්නේ බහූපකාර කියලා. බොහෝ උපකාර කරන ධර්ම සිද්ධ වෙනවාද කියලා. ඒ කෙනාට Taman තුල මේ සීල සමාධි ප්‍රඥා වැඩෙනවයි කියලා සිද්ධ වෙනවනම් අන්න ඒ මනුස්සයාට විතරක් පුළුවන් තව කෙනෙකුට සීලයක් රකපන් කියලා කියන්න. සමාධියක් රකපන් කියලා කියන්න. ප්‍රඥාවක් රකපන් කියලා කියන්නේ මොකද එයා තුල හැම වෙලාවෙම මේක අත්දකින්න. ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සු භූගෝලය ඉගෙන ගන්නේ කියලා කියන්නේත් නැහැ ඊට පස්සේ. ඉතිහාසය ඉගෙන ගන්නේ කියලා කියන්නේත් නැහැ මොකද ඒව සූදු. ඒවෙන් කිසිම හරපද්ධතියක් නැහැ. ඒව ඉගෙනගෙන මේ සත්පුරුෂ ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ කියනවනම් සද්ධර්ම ශ්‍රවණය කරන්න වෙලාවක් නැහැ කියනවනම් සද්ධර්ම ධර්මාන ධර්ම ප්‍රතිපත්ති කරන්න වෙලාවක් නැහැ අපිට මේ ඉතිහාස භූගෝලේ කරන්න ඕනේ කියලා කියනවනම් එහෙම ඉතින් කෙරුවට ගමන් නැහැ නමුත් අපිට අත් උදව් කරන්න බෑ මොකද ඒක බහුපකාර වෙන්නේ නැහැ ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති ටික අරගෙන පොඩ්ඩක් හදාarලා බලන්න. රාජ්‍යයක් කොහෙද අපිට සත්පුරුෂ සංසේවනට උදව් කරන්නේ? ආර්ථික විද්‍යාව හදාarලා බලන්න PhD නුවේ ප්‍රොෆෙසර් ලෙවල් එකට ගිහිල්ලා සත්පුරුෂ සංසේවනය කියන වචනේවත් ওই විද්‍යාව තියනවා කියලා. සමාජ විද්‍යාව හදාරන්න ආයන් ඉඳලා අක්කන්නට කද්දාකවත් ඕක නැහැ. ඒ නිසා අපි මේ බාහිර ලෝක විශ්යන් වලට ගත වෙලා ගත කරනකොට අපිට මේව ඇහෙන්නවත් ලැබෙන්නේ නැහැ. ඒකනේ මේගොල්ලෝ කටත් අරගෙන අහගෙන ඉන්නේ. අහන්නවත් නැහැ. ඉතින් ඒ වගේ කරුණු මේක බොහොම වටින දෙයක් වඩපත් කළ ධර්ම ගෞරවය පිළිලා සීලයක පිළිලා සිල් තුන් මැද තියලා මේ අහන්න සලස්සනකොට කෙනෙකුගේ මානසික විප්ලවයක් හැබැයි විප්ලවයක් ඇතුළේ හිට වෙනවනේ දැන් මේ අවුරුදු 2600කට පස්සේ අපි මේ කරන මේ කටයුතු එහෙමනම් සාරිපුත්තු සාන්තේ මොනතරම් විප්ලවයක් කරන්නද බුදුරජාණන් වහන්සේ කොච්චර විප්ලවයක් කරන්නද ඒක නිසා එවැනි දේ අපි දවසක් ඇතුළත කොච්චර පොඩද ඇසුරු කරන්නේ මේ වගේ තැනක නොවුනනම්. අපි අපි දවස ගත වෙන්නේ මොනවටද? ඉතින් මේක හරි භයානකයි. අපේ දරුවෝ කොහටද යොමු කරලා තියෙන්නේ කියන ප්‍රශ්නේ අහනකොට. කවුද කාටවත් Tamange දරුවන්ට මේ වහූපකාර ධර්ම කියලා දීලා තියෙන්නේ? කියලා දෙන්න දන්නේ. එහෙම නැත්නම් අපි මෙහෙන් ගිය ගමන් දැන් මොකටද අමුඩ ගහගෙන නටන්නේ? ඉතින් මේ වාගේ මේ වෙනසක් කෙනෙකුට හිතෙනවා මුළු ලෝකෙට මේක කියලා දෙන්න පුළුවන් ද කවදාවත් බෑ. ලෝකෙට මේක අවබෝධ කරලා දෙන්න බුදුහාමුදුරන්ටවත් බෑ. බුද්ධ ජනසේ වගේ මෝඩ කොන්තරත් බාර ගන්නෙත් නැහැ. බුදු ජනසේ කතා කරන්නේ මේකට තේරෙන මනුස්සයාට දන්න කියන්නේ කරන්න කියලා දෙනවා. සාරිපුත්‍ර සාන්ති කියන්නේ අන්න ඒ බුදුරජාණන්සේගේ ක්‍රමයේ අමතක කරන්න එපා. පොඩ්ඩක් මතක තියාගන්න බහූපකාර ධර්ම තුනක් මොනවද කියලා ඇහුවොත් සත්පුරුෂ සංසේවනයයි මේකේ අවශ්‍ය කරලා තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය මේකට අවශ්‍ය කරලා තියෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මේකට අවශ්‍ය කරලා තියෙන්නේ කියලා මතක තියාගන්න. කටපාඩම් කරලා හරි තියාගන්න. නැත්නම් ගලපලා බලන්න ওই දේ බොරුද කියලා. සාරිපුත්‍ර සාදන කාටවත් මේක බොරු කරන්න බෑ කියලා. නමුත් බෞද්ධයන් අතර පවා දන්නේ කීයෙන් කී දෙනාද? එහෙම නැත්නම් ලෝකයෙන් ඉන්න සත්තු වලින් සත්තු සංඛ්‍යාවෙන් 100ට කීයද මිනිස්සු ඉන්නේ? ඒ මනුස්සයන්ගෙන් 100ට කීයද බෞද්ධයෝ ඉන්නේ? ඒ බෞද්ධයන්ගෙන් 100ට කීයද මෙවැනි ධර්මතාවයකට යෙදිලා කරන්නේ? ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මෙතන ලොකු පෙරපිනක් තියෙනවා. මේ પરම්පරාවට මේ පුංචි කොටසට මේ යෙදිලා කටයුතු කරන පිළිස අපි සම්බන්ධ වෙච්ච එක. ඒ නිසා කිසි කෙනෙක් හිතන්න එපා මම කාල කන්දී මට අරක ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ කියලා. මේ ලැබිලා තියෙන ටික අපි මිනිස්යන් අතරින් උත්තරම தත්ත්වයටපත් කරලා ඉවරයි දැන්. නමුත් ඒ ජීවිතෙත් අපි නිතරම කනගාටු වෙනවා මට අරක ලැබුණේ මේක ලැබුණේ කියලා. එන්නේ පශ්චාත්තාපයේ ආත්ම නැත්තම් මේ පෞරුෂත්වයේ හීන කරගන්න එක යෝගාවචරයට කොහොමඩක්වත් ගැලපෙන්නේ. ගැලපෙනව නම් මේ මනසට සත්පුරුෂයෙක් හම්බ වෙලත් නැහැ තාම. සද්ධර්මයක් ඇහිලත් නැහැ තාම. ධර්මාධර්ම ප්‍රතිවත්ත ගිහිලත් නැහැ. ඒක නිසා මේ පළවෙනි දවසේ ධර්මදේශනාවේ සම්පින්දනයක් වශයෙන් ඉදත් මම එක ප්‍රකාශ කරා අදත් ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙකුට මේ පළවෙනි කර්මස්ථාන උපදේශය ලැබිලා මේ මං කරන මට කරගන්න ලොකුම උපකාරය සත්පුරුෂයන් හරහා සද්ධර්ම ශ්‍රෝණිය හරහා ධර්මාදාන ප්‍රතිපත්තිය හරහා මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියලා දන්නේ එකයි එකට සීය එලවන එකයි, එකට අප්‍රමාද වෙන එකයි කියලා යම් කිසි කෙනෙකුට දවසකට එක චිත්තක්ෂණයක්වත් සීය එලඹ තියෙනවා නම් අප්‍රමාද එලඹ සිටිනවා නම් ඒ කෙනාට සත්පුරුෂ සංසේවනයේ වෙනකොටත් ලැබිලා සද්ධර්ම ශ්‍රවණයත් ලැබිලා මේක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ඒක නිසා මේ ලැබිච්ච දේ කුණු කුඩේට විශ්ි කරන්නේ නැතුව ටික ටික ටික ටික හරි කමන්නේ නැද මේ වගේ වැඩක් ඉන්න වෙලාවක අපිට දැන් පරියන්කේක චිත්තක්ෂණ කීයක්ම මම දැන් මෙතන ඉන්නවද ඊගා පරියන්කට යන ටික වැඩෙනවද සක්මණේ ඉන්නකොට චිත්තක්ෂණ කීයක් මම මම දැන් මෙතන නැත්නම් මම සක්මන් කරන බව දන්නවද කනකොට කන බව දන්නවද යනකොට යන බව දන්නවද කියලා මේ චිත්තක්ෂණේ ටික ටික වැඩෙන ආරයකට යනවන එයාට පැහැදිලිව පේනවා සද්ධර්ම සත්පුරුෂ සංසේවනේ ලැබිලා සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා ධර්මාන දනු ප්‍රතිපatti ලැබිලා ඕක හදිසි කරන්න යන්න එපා. කලබල කරන්න යන්න එපා. ඕක ටික ටික ටික ටික වැඩි කරන වැඩි කරන යන්න. ඒ නිසා මේ විදිහට යම් වෙලාවක මේ බහුකාර්ය ධර්ම ටික යම් කිසි කෙනෙකුට ලැබුණා නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙව් කෙනා මොකද්ද කොළ යුත්තේ මොකද්ද වැඩි යුත්තේ එයා කලාතුරකින් හම් වෙන මේ බහුපකාර ධර්ම ලැබුණා කතමේ තයෝදම භාවේ තබ්බා සාරිපුත්‍ර සෝන්සේ සඳහන් කළා තියෙනවා සමාධි මට්ටම් තුනක්. ඒ සමාධි මට්ටම මේ සර්වචනාසේ දේශනා කරපු එකක්. බණ භාවනා කරනකොට নানা ප්‍රකාර කාම ගුණයන්ගේ හිත සැරිසරනවා වෙනුවට එක එක කාම වස්තුනේ හිත සැරිසරනවා වෙනුවට තමන්ගේ ඉරියව්වේ හෝ ඉඳගෙන ඉන්නකොට නම් ආස්වාද ප්‍රසආචෝ පිම්බීම ඇකිලි වෙන්න පුළුවන්. සක්මන් කරන වම දකුණු වශයෙන් ඒ අරමුණේ මෙනෙහි කරමින් අරමුණට මූණ දාන ගතිය වැඩෙනවනම් අන්නේ වැඩිම තමන්ගේ හිතසෝ පිණිසතිය. විතක්ක ਵਿਚාරෝ සමාධි කියලා එකට කියනවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත් ගන්න වැඩි පිළිවෙල ඉන්න පුළුවන්. එනතන සක්මන් කරනකොට වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් වම තබන තබන වෙලාවේ විතක්කය යොමු කරමින් ਵਿਚාරය යොදමින් මේ වම තියෙනවා දකුණ නෙවෙයි දකුණ තියෙනට වම නෙවෙයි කියලා ਵਿਚාර බුද්ධියත් සහිතව මෙනෙහි කරමින් යන ගතිය යෝග ජීවිතය අපි ඉස්සල්ලාම අකුරු කටපාඩම් කරනවා වගේ. ඒ නිසා විතක්ක ਵਿਚාරෝ සමාධි කියලා මේකට කියනවා විතක්කය කියලා කියන්නේ මෙනෙහි කරන එක කියලා අපි දල වශයෙන් හිතාගනිමු. ਵਿචාරය කියලා කියන්නේ මෙනෙහි කරන දේ අනිත් එකෙන් වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? මේ විතක්ක ਵਿਚාර සමාධිය කරගෙන යනකොට එයාට මේ අරමුණ හුරු උණයි කියලා හිතමු. දැන් අද අපි ප්‍රශ්න ਵਿਚාර තුන වැඩ පිළිවෙලේ කීප දිනක්ම කියලා තිබුණා. හිත හිටින්නෙම නෑ අරමුණ. හරියට නන්නත්තර වෙනවා. නමුත් එහෙම කෙනෙක් ප්‍රයත්නේ අත නැහැර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කළා කවදාරි හිතමු මට ඊයට වැඩිය හුස්ම දෙකක් කරලා තුනක් බලන්න පුළුවන් වුණා සක්මන් කරලා දෙක තුනක් පයිප් එකවර බලන්න වුණා හතරක් පහක් බලන්න පුළුවන් කියලා අරමුණෙහි මූණට මූණ දාලා හිත හිටියානම් දවසක් එයි මෙනෙහි නොකර ආශ්වාසය ප්‍රශ්වාසය දෙක අහුවෙනවා මෙනෙහි නොකරම වමේ දකුණේ වෙනස අහුවෙනවා මෙනෙහි නොකරම ඉඳගෙන ඉන්නකොට තියෙන ඉරියව්වයි ඇවිදිනකොට ඉරියව්වයි දෙකේ වෙනස තේරෙනවා. එතකොට ඒකෙත් කියනවා අවිතක්කෝ ਵਿਚාරමත්ෝ සමාධි. විතර්ක කරන්නේ මෙනෙහි කරන්නේ විචාර බුද්ධිය තියෙනවා. ඒක අර කලින් කලින් වැටි වැටි බෑ බෑ කී කියන නැගිටලා ආපු එක නාඩි. මෙහෙම කරගෙන කරගෙන යනකොට අපි ගත්තොත් හුඟක් වෙලාවට මම ගන්නේ මේ ඉඳගෙන ඉන යෝගාවචරකී නිදර්ශනයක් ආනපාන කරනකොට වෙලාවක් එනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාන ඉඳලා මෙනෙහි නොකර බලාන ඉන්නකොට ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස නොදෙනී යන පටන් ගන්නවා. එතකොට යෝගාවචර දන්න මම ඉන්නේ ආස්වාස ප්‍රස්වාසයේ තමයි. මේක ආස්වාස මේක ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්නත් බෑ. ආස්වාස ප්‍රස්වාසයේ දෙක පෙනෙන්නේ දෙකම වායෝ ධාතුව එක්ක කම්පනයක් එක්ක සහැල්ලුවක් එක්ක ආලෝකයක් මොකක් හරි දෙකම සම වෙලා. එතකොට මේ යෝගාවචර හම් වෙනවා ඊට වැඩි උස සමාධියක් උසස් සමාධියක් විතර්ක කරන්නෙත් නැහැ විමසුන් නුවණට දෙකේ වෙනස අහුවෙන්නෙත් නැහැ මේ බලබලා හිටපු දෙකේ ආස්වාස් ප්‍රසආතික සමව පේන්න පටන් ගන්නවා එයා දන්නවා මේ වැරදිලා නෙවෙයි ආපු ඉතිහාසයට ඉත ඉස්සලා මම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමයි මේක දැපෙන දමා ගත්තේ. කීකරු කරගත්තේ. දැන් මෙනෙහි කරන්නේ නැතුව ඉසලා ආශ්‍රව ප්‍රසවාස පෙන්ුණා. දැන් මෙනෙහි කරන්නේත් නැහැ. දෙකේ වෙනසකුත් නැහැ. මේන්න මේ විදිහට සමාධි මට්ටම් තුනක් ඕනම සමත කෙරුවත් විපස්සනා කරත් මේ ගොඩක් ඇත්තට අදාළ වෙන විපස්සනාවට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා. ඒ නිසාට සත්පුරුෂ සංසයෝනේ ලැබුණා නම් සද්ධර්ම ශ්‍රවණේ ලැබුණා නම් ධර්මාදාන ප්‍රතිපදාව යනවා නම් Taman තේරෙනවා. ඕනෙම අරමුණක් දිහා අපි මෙතන ආනාපාන දර්ශනය ගත්තොත් එකම අරමුණක බොහෝ වෙලා හිත පවත්වනවා කියන එක ස්වභාවික නෑ. ඒක මෙනෙහි කිරීමෙන්මයි කරගන්නේ. කරගෙන ගියාට පස්සේ අරමුණ එnde එnde එnde එnde බොඳ වෙන්න පටන් ගන්නවා. එnde එnde එnde එnde දිය වෙන්න පටන් ගන්නවා. අරමුණු මාරු කරොත් එදේන අරමුණට රුචිය වැඩි වෙනවා. එකම අරමුණ බොහෝ වෙලා බලන් හිටියොත් ඒ රුචිය කියන තෘෂ්ණාව දුරු වෙනවා. ඒ දුරු වීම තමයි අවිතක්ක සවික තවිතක්ක සවිචාරෝ සමාධි අවිතක්ක ਵਿਚාරමත්තෝ සමාධි අවිතක්කෝ අවිචාරෝ සමාධි කියලා යෝගාවචරයට තේරෙනවා අරමුණෙන් අරමුණට පැන පැන මේ සංසාරේ ගිය ගමනේදී අපිට හැමදාම අරමුණු વિશે ගිජුකම තියෙනවා රුචිකම තියෙනවා එකම අරමුණක් බොහෝ වෙලා ඇසුරු කරොත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගෞරවයක් වශයෙන් ඒ අරමුණ එන්නේ එන්නේ එන්නේ දුර්වල වෙනවා විරංජන වෙනවා දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා බලනකොට නම් කුකුල් කර්මනේ සුදු රතුයි තමයි කර්මන දිහා බලන්නේ ඒක අන්තිම නිකන් සක වගේ කියලා කියන හග්ගෙඩියක් වගේ බොඳ වෙලා යන්න පටන් ගන්නවා මේක මේ සාරිපුත්‍ර සාන්ති කියලා දුන්නේ නැත්නම් භාවනා කරන්න කියලා හිතන්නේ මට භාවනාව කම්මැලි වුණා එපා වුණා සතිය නැති වුණා අරමුණ නොදෙනී ගියා කියලා චෝදනා කරනවා ඔත් මේ සමාධි මට්ටම් තුනක් කියලා දන්නවනම් අපි කිව්ව ලෑස්තිලා යනවනම් ඒ යෝගාචරයක ලොකු ධෛර්යයක් වෙනවා. මේක මට අම්මා දීපු තාත්තා දීපු ඉස්කෝලේ පාඩම් පන්ති පන්ති කාමරේ හම්බෙච්ච එකක් නෙවෙයි අරමුණක් එක දිගට බලා සිටීමෙන් බුදුහාමුදුරන්ටත් ওই ටිකයි වෙන්නේ සාරිපුත්‍ර සාන්තත් ওই ටිකයි වෙන්නේ මටත් ওই ටික වුණා කියලා භාවේ තබ්බා වැඩි යුතු දේ මොකද්ද කියලා යාට තේරෙනවා ඕනෙම අරමුණක ලෝකේ තියෙන ඕනෑම අරමුණක වැඩි වේලාවක් බලාන ඉන්නකොට ඉන්නකොට ඒක ඒක තියෙන විචිත්‍ර ගතිය විරංජනීය කරන්න පුළුවන් ගතිය විරංජන වෙන්න පටන් ගන්නවා. මේක සමාධියක උත්කෘෂ්ඨ ඵලයක්. ඒ නිසා භාවේ තබ්බේ මොකද්ද කියලා යෝගාවචරය දන්නේ නැත්නම් යෝගාවචරය හිතනවා ඉන්දින්න අරමුණු විචිත්‍ර වේවි. ඉන්දින්න අරමුණු රුචි වේවි. එන්නෙන් අරමුණේ මට ප්‍රීතිය වැඩේවි කියලා නෑ. ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. බලන ඉන්නකොට ඉන්නකොට අරමුණ ගිවන් වීම සිද්ධ වෙනවා. ඒක ලෑස්තිලා ගියොත් දැනගෙන ගියොත් අපි සාහිත්‍ය සංස්කෘතික ගෝලිය බාටපත් වෙනවා. අරමුණ වල විචිත්‍රත්වය බලාපොරොත්තුරුත් මාර පාක්ෂික වෙනවා. කෙලස් බර වෙනවා. ඒ නිසා වැඩි යුත්ත මොකද්ද කියලා දැනගන්නවා. ආන්න එහෙම බලන ඉන්නකොට අරමුණක් අරගෙන පරියන්ක වේවා තක්මනිය බලන ඉන්නකොට යාර තීරෙන්න පටන් ගන්නවා ඕනෙම අරමුණක මාරු කරමින් මාරු කරමින් අත්ෙන් අත්ෙන් පැන පැන යනවට වඩා එක අරමුණක හිටියොත් එක අරමුණකම සුඛය තියෙන වෙලාවකුත් තියෙනවා දුක තියෙන වෙලාවකුත් තියෙනවා සැප දුක දෙක නැති තැනකුත් තියෙනවා අපි හිතන්නේ මේ අරමුණ හැමදාම සුඛයි මේ අරමුණ හැමදාම දුකයි ඒ නිසා මේ සැප දුක නැති දේවල් අපේ ලයිස්තු ඇත්තෙත් නෑ මොකද ඒව කාලකන්ණි දේවල් කියලා අපි වැත්තකට දානවා අපි මේ සැප පිටිපස්සේ දුවන්නේ නමුත් ඕනෙම අරමුණක් කරන් බොහෝ කල් භාවනා කරපේකනට තියෙනවා වර එක මේ අරමුණ සුඛසේ පේනවා. වර එක ඒ අරමුණම දුකසේ පේනවා. වර එක මේ අරමුණ සැප දුක දෙක නැති මධ්‍යස්ත එහෙම නැත්නම් ගණන් ගන්න දෙයක් නැත්තරපත් වෙනවා. ඒක නිසා සාරිපුත් සර්වඥාන් වහන්සේ සඳහන් කරනවා ආනාපානය කරන කෙනාටත් වර එක ආනාපාන ඉතාම ප්‍රනීත සාතසහගතව මිහිරිව පේනවා. තව වෙනාට ආනපානෙ පේනවා එපා වෙලා. කම්මැලි. නීරස වෙලා. සම වෙලාවකට මේ ආනාපානේ භාවනා කරද්දිම සද්ධාහමෙන් ඉන්නව ආනාපානේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. විඳීමක් නැහැ. පාඩු උනේ නම් ආනාපානේ කරන්න හැබැයි ඉන්නේ සද්දයක් අහා. ඒ වෙලාවේදී ආනාපානේ සිද්ධ වෙනවා මැරිලා නැහැ. නමුත් යෝගාචර දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් මොකද ඒකෙන් සැපයක් දුකක් දනවන්නේ නැහැ. ඒ නිසා ඕනෙම අරමුණක මේක රුචි වෙන වෙලාවක් තියෙනවා. ඔය කොච්චර කිව්වත් ඒ රුචි දේ අරුචි වෙන වෙලාවක් එනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මාතා යතානියම් පුත්තන් කියලා තමන්ගේ කුසින් වදාගත්ත දරුවට මව කරන ප්‍රේමය අපි දන්නවා බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙන නිදර්ශනය කියලා. නමුත් වෛශ්‍යාවකට හම්බෙච්ච දරුවගේ බෙල්ල මිරිකලා කක්කුසි වලට දානවා ඒ වෛශ්‍යාව. හැම අම්මටම දරුවා මිහිටි නෑ. අම්මත් දරුවා මිහිරි වෙන්නේ අම්මා රාජමහේසිකාවන් නම් විතරයි ගොඩක්ම. මොකද දන්නේ ඉපදින්නේ දරු පැටිය රජ පැටිය කියලා. වෛශ්‍යවන්ට හම්බෙන දරුවෝ නැත්නම් අනාචාරයේ හැටිලා හම්බෙන දරුවන්ට කරන දේවල් අද දන්නවනම් අමානුෂිකයි. අද චීනෙට ගියොත් එහෙම ගබ්ස කරපු දරුවන් හදපු සුප් විකුණන්න තියෙනවා. එක එක සුප් එකේ දරු පැටව තුන් හතර දෙනෙක් තම්බලා හරිම ගණන්. ඒක බොහොම ගණන්. එහි මේ ස්ටෙම් සෙල්ස් නැදී ඒක හදපු සුප් තියෙනවා මොකද අපි හිතුවට එහෙම නෑ ලෝකේ හැම දරුවට අම්මා ප්‍රියමයි කියලා කිව්වට බැලලි මේ අපේ බැලලියක් හිටියා මෙහෙම පැටි අරගන්නව කනවා වදනවා පැටිය වදන ගමන් අතින් අරගෙන කනවා පස්සේ අපේ කට්ටිය ගෝණියක දාලා පිහිකෙරුවා මේ බලාගෙන ඉන්න බෑ මේ ජරාව කන්‍යම් මරණ්‍යම් කියන්නේ කුචු කොච්චර කන්‍ය කන්‍ය කන්‍ය කන්‍ය කියන්නේ මරණ්‍ය මරණ්‍ය මරණ්‍යන් කියලා කතා කරන්නේ. වදන දරුවා කනවා. ඒක නිසා අපි හිතාන හිටියන මෙයා නම් මට හැමදාම ප්‍රියයි කියලා මොහොතකට අපි යාට අපිට වෛර කරන්න වෙනවා. අපි හිතනවා මේක හැමදාම වෛරකාරයක් කියලා අපිට නොසිතූ සප සම්පත්තුකින් හම්බ වෙනවා. සමහර අරමුණු තියෙනවා අපිට තියෙනව දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ සැප දුක් දෙක නෑ. නමුත් හදෑරුවේ නැත්තම් බහූපකාර ධර්ම ඇතුව භාවිත මනසකින් බැලුවේ නැත්නම් අපි දන්නේ නැහැ මේ දේවල් නම් ඒකාන්ත සැපයලවන දේවල් මේවනම් දුක් දෙන දේවල් කියලා අපිට සංස්කෘතිකේ අපි හැදිච්ච පරිසරයෙන් අපේ ඔළුව කුරුවල් කරලා තියෙනවා මොන්නම දෙයක්වත් කේවල වශයෙන් සුඛත් නැහැ දුකත් නැහැ අදුක්කම සුඛත් නැහැ ඒව මාරු වෙනවා ඒක නිසා සර්වඥාන්ච අපට කියනවා ආනාපානෙ බැලුවොත් ආනාපානෙ සුඛ අවස්ථාව බලපං මිහිරි අවස්ථාව ඒකට කියනවා මනාප අවස්ථාව අමීරි අවස්ථාව. සක්මනේත් මිහිරි අවස්ථාව තියෙනවා අමීරි අවස්ථාවක් තියෙනවා. මේක බලන්න නම් අපි මේ ලැබෙන අත්දැකීම් සියල්ලම වාර්තා කරනවා. මිසක් මේක වේවා මේක නොවේවා කියන හැඟීම් තියාගත්තොත් උන්දට කවදාකවත් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයක්වත් නිවනක්වත් අවබෝධ කරන්න බෑ. එයා කිව්වොත් දැන් මේක නම් අනිවාර්යයෙන්ම සුඛයි. ඒක පස්සේ යන්න ඕනේ කිව්වොත් පැහැදිලිවම කියත හැකි ඒකෙන්ම තමයි යට මැරෙන්න වෙන්නේ. මේ ලෝකේ ඒකාන්ත සුඛ දෙන මොනම දෙයක්වත් නැත්තේ තියෙන හැමදේම වෙස් පැටලෙන දේවල්. ඒක නිසා කෙනෙක් පරිඤ්ඤය වශයෙන් හොඳට පිරිසුන් දැනගන්න ඕනේ අපි තාම සුඛයි සුබයි ආත්මයි කියලා හම්බ කරගෙන ධාරිපොටි ගැට ගහගෙන කිහිල්ල ගහගෙන සුරේ දාගෙන තියාගෙන ඉන්න දේවල් මාරාන්තිකයි සමාජලා. අපේ සිංහල ඉතිහාසයේ රාජාවලියේ රජවරු මැරලා තියෙන්නේ 148ක් තමන්ගේ පුතාගෙන්. රාජ්‍ය ගන්න පුතා මරන පුතා රජුරු මරන. ඉතින් පුතෙක් හම්බෙච්චාම රජුරු කොච්චර සතුටු වෙනවද? අනේ රජකම ගෙනියන්න මට පුතෙක් හම්බුණයි කියලා. අජාසත් රජුරෙන් කතාව ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. අජාසත් රජුරු හම්බ වෙනකොට කොසල් රජුරවන්ට බිම්බිසාර රජුරවන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා රාජ්‍ය ගෙනියන්න. නමුත් එදා ගබඩාවේ තියෙන ආයුධ දිලිසෙන්න පටන් ගත්තා. එතකොට පෙරේව බමුණන් කියලා තියෙනවා මෙයා උපදින්නත් ඉස්සෙල්ලා උඹේ හතුරෙක්. අජාත ශත්‍රු. නිසා නම තිබ්බේ අජාත සර් ඉපදින්නත් ඉස්සෙල්ලා හතුරෙක්. තාත්ත මරණකම් මේ සෝවාන් වෙච්ච රජ කෙනෙක් මැරුවේ. ඒක නිසා මේ අපි ප්‍රිය කරන වස්තු සියල්ලගේම මොකද්ද කුණක් තියෙනවා. මොකද්ද අප්‍රිය පැත්තක් තියෙනවා. අය අප්‍රිය කරන හැමදේම මොකක් හරි හොඳ පැත්තකුත් තියෙනවා. මෙන්න මේ විදිහට මේ මතුවෙන අරමුණට මූණතට එන දේ බලන්නේ නැතුව ඒකට තැලෙන්නේ නැතුව මේකේ ප්‍රිය අවස්ථාවක් තියෙනවා අප්‍රිය අවස්ථාවක් තියෙනවා දෙක කලවම් වෙච්චි අදුක්කම සුඛ අවස්ථාවක් තියෙනවා කියලා බලන්න පුළුවන් නම් අපි මේක දීලා මේක ගන්න කද්දාකවත් යන එකක් නෑ මොකද මේ අපි කියන උඩරට කතාවක් තියෙනවා හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තයි කිය. එහෙම නැත්නම් කියනවා රාජසිංහ රජුරු මිරිස් දීලා ඉඟුරු ගත්තයි කිය. කොයි එකෙත් තියෙන එකම ගුණේ. නමුත් අපි අර ගෑණි ඕනේ මේ ගෑණි එපයි කියලා මොන්න තරම් දවසකට නටනවද කියලා බලන්න මේ දේවල් වල රුචිකත්වයට. නමුත් අපි දැන් රුචියට තෝරගත්ත දේ තුල මායя ඉන්නවා. ඒ නිසා මේව વિશે තමහිතින් බලන්න අර කියන විතක්ක ਵਿਚාරෝ සමාධි, අවිතක්ක ਵਿਚාරමත්ෝ සමාධි, අවිතක්කෝ අවිචාරෝ සමාධි කියන මට්ටම් තුනට ගියාට පස්සේ නම් තේරෙනවා මේ ලෝකේ ඔක්කොම හතරමහා භූතයන් මිස මොනම දෙයක්වත් මේකේ තාරාතිරං ಜಾති ආගම් ભેද ඔක්කොම පටවගත්ත සායමක් විතරයි. ඇතුළේ තියෙන නිකන් අසරමහ භූතයන් විතරයි. ඒ නිසා වේදනාවේදී තියෙන මේ අපි හොයාගෙන යන මේ සැප අනුන්ට දෙඤ්ඤම් කියන මේ සැප බුදුචානන්සේ නිකන් උපහාසයට ලක් කරනවා. ඕකේ ඇති හැටිය දකින්න ඒ කියන්නේ පරිඥයන් කියලා ආත්මසින් දැක ගන්න කියලා එතකොට යාට තීරණ පටන් අර ගන්නවා මේ අතර මේක හොඳයි මේක නරකයි කිව්වොත් විතරයි අපිට ඒක ලබා ගන්නට ආශාවකුත් මේක ලැබුණොත් කනගාටුවකුත් ආතතියකුත් අසහනෙකුත් එන. දේවල් ඔක්කොම පිළිබඳ තියෙන යථා භූත වශයෙන් මේක තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ දැක්කනම් මට හැමදාම කෙහෙල් ලැබරිය මුල් ලැබරියම ඉල්ලලා මං අඬන්නේ නැහැ. කොයි අවරෙන් කැවත් කෙහෙල් තමයි. දැන් වැඩි යුටියන්ට අමුත්තන්ට ගෙදරට ආවම මුල් ලැබරින් දුන්න නැත්නම් තරහ වෙනවනේ. ඉස්සෙල්ලාම වතුරල් වෙන්නේ නැත්නම් තරහ වෙනවනේ. ඒකනේ අපේ චරිත. ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ කොහින්ද අරගත්ත මාන්නයක් විතරයි. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශය අහනවා මේ විදිහට දත යුත්ත පිරිසිඳ දත යුත්ත හරියට දැනගත්තට පස්සේ ඒ ඒකේනා ප්‍රහාණය කරන්න ඕනේ මේක යට තියෙන කුණක්. මේ අපිට මේ පිස්සු වටන කුණක් තියෙනවා. අන්නේ කුණ ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට තමයි මේ පැහැදිලිව මේ බුදුහාමුදුරෝ කියන එක සාරිපුත්‍ර සාංශ පෙන්වන්න හදනක පේන්නේ. ඒ කුණ තමයි තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුනකට කැඩලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දුක දුකට හේතුව ගැලවීම ගැලවීමට මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය කියනකොට දුක ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් පෙන්ලා ඒකට හේතුව පෙන්න්නේ තෘෂ්ණාවනේ. ඒක කවුරුත් වගේ සිංහ පොඩි බෞද්ධය පව දානවා. නමුත් මේ තෘෂ්ණාව ਸਰවචනසි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්වනවා. ඉතින් ගියේ පාර වැඩමුළුවේදී අතරමඟදී ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ අපට විභව තණ්හාව ගැන පොඩ්ඩක් කියලා දෙන්න මොකද ඒක තේරෙන්නේ නැහැ කියලා මම ප්‍රශ්නේ පස්සේ කළුවා පැත්තක තිබ්බා ධර්ම දේශනාවේදී මතක් කරන්නම් කියලා පස්සේ අන්තිම දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව තිබුණේ ගිය වැඩමුළුවේ මේ ප්‍රහාණය කළ යුතු ධර්ම මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් ඒක පිළිබඳව විස්තර කරන්න ඉස්සෙල්ලා මම ඊට පස්සේ දැන් අපි ඉස්සරහින් තියාගත්ත කාරණාව අපි මේ වැඩමුළුවට ගත්ත පළවෙනි කාරණාව කතමේ තයෝ ධම්මා හාන භාගියා. තමන් පරිහානියටපත් කරන ධර්ම තුන මොනවද කියලා ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා. ඒකෙදි පෙළලා තිනවා තීනි කුසල අකුසල මූලානි තණ්හා අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං අපි දන්නවා මේ අපි සංසාරේ බැඳිලා තියෙන්නේ මේ තණ්හා ලෝභ දෝෂ මෝහ කියන එක සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක ඉන්න බෞද්ධයන්ට එච්චරම අලුතෙන් ගන්න දෙයක් නැහැ. එතකොට හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා උග්‍ර ප්‍රශ්නයක් මතුවෙනවා මේ තුනම අපි සංසාරයට බඳිනවා නම් ඇයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ තෘෂ්ණාව විතරක් දැක්වේ කියලා. තම අපි පිරිහෙන්න කරුණු තුනක් එක විදිහකින් පෙන්නනවා. අතනදී ඔක්කොම පිටු කරපුවාම එකකට එකකට දාන්නේ. තෘෂ්ණාව වශයෙන් දාන්නේ. ඉතින් මේක ඔය පටිච්චසමුප්පාදේ වේදනා පත්‍ය තණ්හා කියන තැන ඔය මූගුක් භාවනා ක්‍රමේ වගේ බෝරුමේ තියෙනවා මේ පටිච්ච සමුප්පාදයේම විශේෂණය කර කර උගන්වන ක්‍රමයක්. ඒකෙදි ඒකෙදි උගන්වනවා හැම වේදනාවකින්ම තෘෂ්ණාව ඇති වෙනවා. ඒ තෘෂ්ණාව නිසා උපාදාන වෙනවා. ඊට පස්සේ තමයි <clears throat> භව වෙන්නේ. නමුත් අපි දන්නවා එදිනදා ජීවිතයේ අපි ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නේ ආශාවට වැඩිය තරහයි. අපිට තියෙන සියලුම මානසික අසහන සේරටම හේතුව තරහා. නමුත් එක හේතුව පෙන්වනකොට පෙන්වන්නේ තෘෂ්ණාවට. ඒතකොට මොකද්ද මේ තෘෂ්ණාව සහ තණ්හාව අතර තියෙන සම්බන්ධතාව? අපි හිතන්නේ විරසක ධර්ම දෙකක් කියලා. තෘෂ්ණාව කියන එක ආශාව තරහව කියලා කියන්නේ එපා වීම. එනිසා මේ ආශාව සහ එපා වීම කියන එක අපිට පේන්නේ බොහොම දුරස්ත එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් කියලා. නමුත් භාවනා කරගෙන යනකොට නැත්තම් මූල ධර්ම වශයෙන් දැනගන්න ඕනේ තෘෂ්ණාවේ හේවණල්ලක් තමයි ද්වේෂය කියලා කියන්නේ. අපි පිළිගන්න කැමති නැති වුණාට අන්න එතනදී මේ මේ මම මේ පෙන්වන්නට හදන ධර්ම විස්තර කරන්න හදනකොට මට සිද්ධ වෙනවා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ බුදුජානනාසේ පෙන්නපු තෘෂ්ණාවේ ආකාර තුන පෙන්වනවා. මේ කාම තණ්හාව කියන එක අපි ගිය පාර වැඩමුළුවේ අන්තිම දවසේ දේශනාවේදී මතු කරගත්තේ කෙනෙකුට දී යති චිත්තක්ෂණයක ඇසපිනවීමට තියෙන ආශාව, කනපිනවීමට තියෙන ආශාව, නාසය, දිව, කය, මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික පිනවීමට තියෙන ආශාවට තියෙනවා කාම තණ්හාව කියන. මට දැන් මෙතන ඉඳගෙන මේ කකුල රිදෙනවා නම් ඒක වෙනුවට මට සැපක් ඉල්ලනවා. මේ පේන දේවට වැඩිය හොඳ රූප බලන්න ආසාව. ශබ්ද, ගන්ධ, රස, පහස ඉතින් මේ කවදාකවත් ලැබිච්ච කෙනෙක් ලෝකේ නැහැ. ශක්විති රජකම ලැබුණත් සරුවචනන්සේ සඳහන් කරන මහා සුදස්සන වතයෙන් මෙතන ශක්විති රජකමක් ලැබලා තිනවා. එතකොට ලෝකේ තියෙන කොදෙව් 700යි. දූපත් 700යි බුදුහාමුදුරු කියන විදිහට ඔක්කොම. දූපත් 700ටම රජ වෙලා රාජධානි 700ක් තිබිලා තියෙනවා මාලිකා 700ක් තිබිලා තියෙනවා වැව් පොකුණු 1000 වැව් පොකුණු 1700 700 තිබිලා තියෙනවා එක එක මාලිකාවක අඹුවන් 700 700 ඉඳලා තියෙනවා ඇත්තස් පාබල සේන රත සේන 700 700 තිබිලා තියෙනවා ශක්විත රජ වෙලා තියෙනවා ඒ මැරිලා තියෙන්නේ තෘෂ්ණාව කවදාකවත් මොන්න සැප ලැබුණත් එකෙක්වත් නැහැ ලැබිච්ච නැති කාණන් ඉතින් හිතාන ඉන්නවා ලැබිච්ච කට්ටිය සැපේ ඉන්නේ කියලා ලැබිච්ච කෙනා විතර දැවෙන කෙනෙක් දුප්පතරත් වැඩිය දැවෙන. ඒක නිසා මේ යේසුස් වහන්සේ කියලා තියෙනවා දුප්පතා මේ ස්වර්ගයට කිට්ටුයි කියලා. පොසතා විතර ජඩකම් කරන්නේ නැහැ දුප්පතා. හැබැයි ඌ හිතන්නේ අම්මෝ දැන් නම් පොත දැන්නත් ඉන්නේ මේ ස්වර්ගය කියලා තමයි ඌ හිතන්නේ. උහිතන්නේ මේ පොහොසත් දැන්ට සුවර්ගය කියලා. තපො දුප් පොහොසත් මිනිසු දන්නවා බඩේ biju තැම්බෙන හැටි. කොච්චර තැම්බෙනවද කියන එක ඒ මේ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා. ඒ ස්වාමීන් වහන්සේ ඇමරිකාවට ගියාට පස්සේ ඒ නෝනා කෙනෙක් මේ වගේ සභාවක ප්‍රශ්න අහනකොට කිව්වලු ස්වාමීන් වහන්සේ අපි ලෝකේ පළවෙනිම දියුණු රට වශයෙන් අපි හිතුවා අපි යන කන්තෝරුවේ යාකන්ෂන් කරලා තියෙන්න ඕන කියලා අපි කෙරුවා ස්වාමීන් වහන්සේ. අපි හිතුව අපි ගෙදර යා කන්ඩිෂන් කරලා තියෙන්න ඕනේ කියලා මොකද සීටීත්වයක් ඒ නිසා අපි ඒක කෙරුවා ස්වාමීන් වහන්සේ. ඒ ඔෆිස් එකේ ඉඳලා ගෙදෙට්ට යන්න අපිට කාර් එකක් තියෙනවා ඒක යා කන්ඩිෂන් කරලා තියෙන කිරුවා ඒක කෙරුවා ස්වාමීන් වහන්සේ. ඒ උෂ්ණ කාලයට සීතල ඇති කරන ෆ්‍රිජ් එකක් තියෙනවා අපි ගත්තා ස්වාමීන් වහන්සේ. කාමරේට කාමරේට ටෙලිවිෂන් ඉල්ලුවා ගත්තා ස්වාමීන් වහන්සේ. ඒත් බඩ දනවා ස්වාමීන් වහන්සේ. බඩේ දැවිල්ල අඩුවක් නැහැ කියලා. ඉන් ඡායඩෝ යන ගමන් කාර් එක යන ගමන් ඩ්‍රයිවර්ට කතා කරලා කිව්වලු. බලන්නේ වාතකම් මට ලැබෙන්න තියෙන සියල්ලම හම්බෙලා තියෙනවා. මු බඩ දනවලු. දැන් බුරුම කියන්නේ බහුඳු පතරට. අපි වවුනියා පැත්ත වගේ. ඉතින් ඒ සංසෝනා ඩ්‍රයිවර් මහත්තයා මූණ දිහා බැලුවල එයත් මේ වැඩමුළු සංවිධායකෙක් ඇමරිකන් කාරයෙක්. ඊට පස්සේ ගාල් ස්වාමීන් වහන්සේ හිතනවා මේ අම්මණ්ඩික විතරයි බඩ දන්නේ කියලා නේ. අපි ඇමරිකන් කාරයෝ ඔක්කොගෙන් බඩ දනවා කිව්වා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුම දැවිල්ලක ජීවත් වෙන්නේ. එතකොටම සයරට කල්පනා වුණාලු යකෝ මේක නේ පිසාච ලෝකේ කියන්නේ. පෙරේත ලෝකේ කියන්නේ කොච්චර ඛණ්ඩ තිබුණත් බඩ කලයක් විතරයි තිබුණේ. උගුර ඉදිකටු වලක් විතරයි තිබුණේ. ඛණ්ඩ තියනලු කා ගන්න බැරි. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් තැවෙනවා. නිසා පොහසත්කම වැඩි වෙච්ච රටවල් විතර පොහසත් මිනිස්සු විතර තැවෙන જાතියක් කොහෙවත් නැහැ. නිසා උන්ට වෙනම හුණියම් කරන්න ඕනේ. ਉਹ දැන්නමත් ඉන්නේ හුණියමේ තමයි. දුප්පත හිතන්නේ ඒව නෙවෙයි අපි පොහසත්කම ඉන්නේ කියලා. නමුත් කාම තණ්හාව ගැන කතා කරනකොට අතිද්දෝ ලෝකෝ තණ්හා ධාතෝ මේ කිසිම කෙනෙක් තෘප්තිමත් වෙලා නැහැ. තණ්හාවට තණ්හාවට දාතකම් කරන්නේ සඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව හම්බ කරනවා. හම්බ කරනවා හම්බ කරනවා මේ සෙනසුරාදා දෙකේ පන්තල් යනවා. ආයෙ සඳවුදේ යමුඩ ගහපුවාම ලිහන්න නැතුව හම්බ කරනවා. අනේ 60 පිටලා හොට බිම ඇනිච්චාට පස්සේ තමයි තේරෙන්නේ හම්බ කරපු මගුලකුත් නැහැ. හම්බ කරපු දේ එක්ක ටැක්ස් වලට ගිහිල්ලා එක්ක හොරකම් කරලා. එතෙන් තමන්ගේ දරුවම හොරකම් කරලා. මංචුට මැරෙන්න යනකොට මොකක්වත් නැහැ. එකෙක්වත් නැහැ. මෙතන ඉන්නවනම් අත උසලා ගියාන දැන් පිරිච්ච කවුරු හරි ඉන්නවනම් මේකේ එකෙක්වත් නැහැ. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. දැන් අපි දන්නවා දැනගන්න ඕනේ ධර්මයේ හැටියට මේ තෘෂ්ණාව කියන එක ලුණු වතුර බොන්නා වගේ වැඩක්. ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ පිච්චෙනවට. කොයි අතට මාරු කරත් ඒක පිච්චෙනවා. ඒ බව දැනගන්නවා වෙනුවට අපි කරන්නේ මොකද්ද? දැන් නම් මට නම් දැන් ඕනේ යන්තම් කැම්බ බීම ටිකක් තියෙනවා, ඉඳුම් ඉටුම් ටිකක් තියෙනවා. තවත් මදි. ඒ චේදි මගේ දරුවන්ටත් තියෙන්න ඕනේ. අම්මට අප්පටත් තියෙන්න ඕනේ. මම යණ යන තැන තියෙන්න ඕනේ. මට හෙටක් තියෙන්න ඕනේ කියලා මේ තමන්ගේ මේ කාම ආශාව මේක ප්‍රක්ෂේපණය කරනවා හැම තැනම මේක තියෙන්න ඕනේ හැම කෙනාටම මගේ හැම කෙනාටම තියෙනවා කියලා මම කියප එක අපේ කරගන්න. හැම කෙනෙක්ම මෙතන ඉන්න කොයි වෙලාවෙත් කල්පනා කරගෙන ඉන්නේ මට අදාළ මට මට මම ආයනේ වැඩි කරන මගේ අයට මේ අඩුපාඩු ටික සම්පූර්ණ කරලා දෙන්න නැත්තම් මැරෙන්න ඉස්සලා. හැබැයි අල්ලපු ගෙදරට නැතුණට කමන්නේ මගේ කට්ටියට. ඒක නිසා මේ මම කියප එක එක්ක මගේ නැත්තම් අපේ කියන මට්ටමට ගියාට පස්සේ ඒ මිනිස්සයා බුල්ඩෝසරයකට යට වෙච්ච මිනිහෙක් වාගේ ڇප්ප වෙලා හොදි බහිනවා. හැබැයි ඒ අමනයාට තේරෙන්නේ අමනයාට තේරෙන්නේ මටවත් මගේ ටිකව සම්පූර්ණ කරන්න බැරි බංකොලොත් භාවයක ඉඳගෙන මම මේ දරුවන්ට හම්බ කරන්න හදනවා, ජාතියට හම්බ කරන්න හදනවා, ආගමට හම්බ කරන්න හදනවා, පවුලට හම්බ කරන්න හදනවා. නගරයට හම්බ කරන්න හදනවා. මේ විදිහට මේ තමන්ගේ තියෙන ආසාවල් බොහෝ ඉතරී පැතිරී යෑමට කියනවා භව තෘෂ්ණාව කියලා. එනිසා අපි උසුලන්න බැරි බරකට කරදීගෙන කඹරනවා. තමන්ගේකවත් බෑ. ඒතිෙද්දි මේ උසලනකොට තමන්ගේක හම්බ කරන්න යනකොට තමන්ගේ කටබඩ පුරව ගන්න හම්බ කරන්න යනකොට වැඩිය අපේ අයගේ ආසාවල් ඉෂ්ට කරන්න ගියාම බාධාවල් ගොඩයි. මගේ එකවත් බැරුව තියදී බොහෝ දෙනාට අනු බාධා වැඩි මෙන්න මේ බාධා කරනකොට ඒ තමන්ට බැරි උනේ මේ සියලු දෙනාගේම සැපතම්පත් මගේ අයට දෙන්න බැන්නේ මෙන්න මේ අහවල අනිසයි අහවල් කාරණා නිසා කියලා ඒ අයට කරන වෛරයට කියනවා විභව තණ්හා ගහන ලොකු සැලසුම් ලොකු ප්‍රක්ෂේපණ හිතා ගන්නවත් බැරි දේවල් ගහලා ඉවරලා අනිවාර්යයෙන්ම පරදිනවා. ඒ බව දන්නේ නැතු මම පෙරදුනේ අරය මට උහුණියක් කරපු නිසා. මේ වෙලාවට වැස්ස නිසා. මේ ආණ්ඩුව පෙරදිච්ච නිසා. කියලා බාහිරේ හේතු හොයනවා. හේතු හොයන්න ඕන මේ තෘෂ්ණාව දිගේ ආශාව දිගේ යමිනියා ඉබේම බාහිර දේවල් වලට වෛර කරන්නෙක් බාටපත් වෙනවා බලාපොරොත්තු වැඩි වෙන්න වැඩි වෙනවා. ඒ නිසා මේ ආශාවෙමයි ඒ ආසාව Tamange ප්‍රමාණය දන්නේ නැතුව ආසාවල් සැලසුම් කරන කෙනා අනිවාර්යයෙන්ම දිගටෝම තැවෙමින් ඉන්නේ ද්වේෂ භරිතව ජීවත් අපි එක්කෙනෙකුට අපේ තරම දන්නේ අපි හැම කෙනා විශාල බලාපොරොත්තු ඇතිගෙන හිතුව ඒක මේ මේ අනුන් කෙරෙහි ඇති දයානුකම්පාව එහෙම නැත්නම් මේ යුතුයකම් එහෙම නැත්නම් මේ අනුන් කෙරෙහි ඇති කැක්කුම කියලා පුදුමාකාර බරක් ඔළුවේ දාගන්න. ඒ දාගන්න තරමට අසහනෙ වැඩි. ඒ දාගන්න තරමට මානසික ආතතිය වැඩි. ඒක නිසා මේ තුනම කාම තණ්හාව ගත්තත් ලෝක නීති හැටියට වැරද්දක් නැහැ. මගේ ඇහ කනින් පිනවන්න ගන්න මම ගත්තාම විනිශ්චය කාට ප්‍රශ්න නැහැ. එමෙතු මේ අපේ අයට තැපතලසන්න මම නීතියක් හැදුවට උත්සාහයක් ගත්තා නීතිය වැරද්දක් නැහැ. එහෙම නැතු ඒකට කරන බාධා කරන අයට විරුද්ධව මං හටන් කරනකොට නීති උනත් අනුකම්පා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා අමනයි අමනයි මානවය කවදාකවත් එකෙක්වත් මේව සම්පාදනය කරේ නැහැ. ඒ නිසා වැඩි සෙනෙහි දබරටයි කියලා කතාවක් තියෙනවා. ඕනෑමට වැඩි ආශාවල් වැඩි එකනා හැමදාම ද්වේෂෙන් ගත කරන්නේ. මහා වැස්ස හුලඟටයි ඒ නිසා Tamange පමණ දැනගන්න නැති කෙනා මේ කාම තණ්හා විතරක් නෙවෙයි මේ භව තණ්හාවට ගිහිල්ලා පුදුමාකාර කටුකොලක් හදා ගන්නවා. ඒ නිසා මෙතන ලස්සන කතාවක් තියෙනවා මේ තෘෂ්ණාව පිළිබඳව හරියටියට දන්නේ නැත්නම් මේක පිච්චෙන ගිනි අඟුරක් කොයි අතර දැම්මත් පිච්චෙනවා. බොණ්ඩ බොණ්ඩ ලුණු වතුර තිබාසේ වැඩි වෙනවා. කසන රෝගේ කහන්න ගහන්න බෑ කසාන රෝගේ බෑ වෙනවා ඒක නිසා මේකට පොහොර දාන එක නෙමෙයි කරන්නේ මේක අවබෝධ කරන්න අවබෝධ කරන්න පුළුවන් තරම මේක පුංචි කළා අවබෝධ කරන්න ලොක් කිරුවොත් අපිට ඉවර කරන්න බැරි නිසා ඒ නිසා මේ කාම තණ්හාවත් තේරුම් ගන්න උත්සාහ කළොත් ඕනම කෙනෙකුට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක දැනගනි කවදාකවත් ඉවර කරන්න බෑ බැරි බව දැනගනින් ඒක උච්චාභංගත්වයක් ඇති කරන්නවක්වත් කාලකන්නිකමක්වත් නෙවෙයි උකට තමයි ඥානය කියන්නේ මේ තෘෂ්ණාව ඉවර කරන්න බෑ ඒ මදිවට අපි මගේ පැත්තක දීති අපේ දේවල් වලට දානවා ඉතින් මෙතන මම මෙහෙම කියන්නම් වැටහිනවන වැටේ නැත්තම් නැති ආගම කියනවා ඒක හොඳයි කියලා මේ අනික් කටිය නිවන් දක්වන්න ඕන අනික් කර පින් කරන්න ඕන කියලා ආගම නම ධර්මේ කවදාවත් කියන්නේ. ධර්මේ කවදාවත් කියන්නේ අත්තානමේව පටමන් පටිජග්ගීය නිවාරේ. තමන්ගේ වැඩ ටික කරගනින් එහෙම කරන්නේ නැතුව අනුන්ගේ වැඩ කරන්න හදන එක බුදුරජාණන්සේ පෙන්ලා තියෙන තමන් මඩ ගොහරුවක ඉඳද්දී තවත් මඩ ගොහරුවක ඉන්න කෙනෙක් උස්සන්න හදනවා. මොකද වෙන්නේ උස්සන විඤ්ඤාණ. තමන් තවත් එරෙනවා. ඒසප පුළුවන් නම් ඔබ ගොඩ වෙලා අර මනුස්සයා ලී කෑල්ලකින් හරි සිවුර කොනක් හරි දීලා ඇදලා ගනි. ඔබ මඩේ ඉන්න තාක්කල් තව කවුරුත් උස්සන්න යන්න එපා. ඒක නිසා බුදුට ඥාන වාසිය කවදාකවත් ඔය අපේ ආගමෙන් අපිට උගන්වන දේවල් මේ පසු කාලින ආපු දේවල් බුදු ධර්මේ නැහැ. ඉතින් මේ දෙක වෙන් කරලා හඳුර ගන්නවයි කියන එක ලේසි නෑ. එහෙම කෙනාට මේ එකම තෘෂ්ණාව නැත්තම් තණ්හා මූලය, ద్వේෂ මූලයක් සහ මෝහ මූලයක් මේකෙන්ම හටගන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. බුද්ධ ධර්මයේ පැහැදිලිවම පෙන්නනවා තණ්හාවේම හේවණල්ලක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒක කියනවා දැන් මම කොහින් හරි අහලා කොහින් හරි දැකලා මම ඉල්ලනවා මේ මේ මේ කෝපේ මේ ඒ කෝපේ හදව කොම්බැනියම ඒ පාටම ඒ කෝපයක් මම ඉල්ලනවා. මට අනුකම්පා කෙනෙක් පොල් කට්ටක් දෙනවා. ඒ මංසා හිතන මේ වතුර බොණ්ඩ එකක් කිල්ලන්නේ පොල් කට්ටක් දෙනවා. ඉතින් මම හිතුවේ මේ පෝසිලින් වලින් හදපු අසවල් කම්පැනි කෝපයක් මට ලැබෙයි කියන වෙනුවට පොල් කට්ටක් දීුවාට පස්සේ ඒක මට අඩු සැලකිල්ලක් වෙනවනේ. එතකොට මේ ලැබිච්ච පොල් කටට මම ද්වේෂ කරනවා මොකද මම බලාපොරොත්තු වෙන ඊට වැඩිය ලොකු දෙයක්. ඒක නිසා මගේ බලාපොරොත්තු ලොකු වෙච්ච තරමට කෘත්‍ය සම්පාදනය කරන වීදුරුවක් හරි වෙන එකක් දුන්නා මම ඒකට ද්වේෂ කරන්නේ මොකද්ද අර නොලැබිච්ච වස්තුවර තියෙන තෘෂ්ණාව වැඩිකමට මේ ලැබිච්ච ප්‍රායෝගික දෙයට වෛර කරනවා මේක තේරුම් අරගන්න ඉතාම අමාරුයි යම් කෙනෙක් දර්ශන විද්‍යාව මේක බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා නමුත් සාමාන්‍ය ලෝකෙදී ඒක තේරුම් අරගන්න අමාරුයි මෙහි හිටපු අර කැපකාරයෙක් ඒ මිනිස්යා පරණ පරණ තාලේ ගුරුවරයෙක්. ඉතින් එයා කියනවා එයා ඉස්කෝලේ යන කාලේ තාමත්ම දුකසේ තමයි කලිසම කමිතේරි හොයාගත්තේ ගිහිල්ලා ඉගෙනගෙන යා වාසනාවට වගේ යාපනයේ පැත්තේ ඉගෙනලා තියෙන දෙමළ භාෂාව දන්න නිසා. ඉතින් එහෙ මිනිස්සු ඉගෙන ගැනීමට කරන ප්‍රයත්නය දැකලා තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් දමං ගුරුවරයෙක් වෙලා බැඳලා දරුවෝ හම්බුනාට පස්සේ ඒ දරුවෝ බ්‍රෑන්ඩ් එක කියලා මට මේ જાති කලිසමක් ඕනේ කියනවලු ඉස්කෝලේ යන්න. නැත්තම් යන්නේ නැහැ කියනවා. ඉතින් මෙයා කියනවා මට අඩු ගානේ මාස 3ක මුදල් එකතු ඉතුරු කරන්න ඕනේ මේ දරුවගේ මේ අලුත් කියන જાති කලිසම අරන් දෙන්න. ඉතින් මෙයා කියනවා ඉතින් නැත්තම් ළමයි ඉස්කෝලේ යන්න නැති බොහොම අමාරුවෙන් හම්බ කරලා අර කලිසම ගෙනත් එනවා. ගෙනත් දීලා බලාන ඉන්නවලු දැන් තියෙන කලිසමේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඒක මෝස්තරේ නෙවෙයි. ඒක නිසා තියෙන කලිසම ගන්නවලු දැලියප්පල්ල ඇල්ලන. ඉතින් මනුෂ්‍යගෙන මගේ පපුව දනවලු අපි ඉස්කෝලේ යන කාලේ කවදාකවත් මෙහෙම කරේ නෑ අපිට තියෙන එක ඇති ඒක මේ මේ කලිසම ඉట్లా පස්සපැත්ත පේනවට අපි කියන්නේ පස්ස ඉట్లా කලිසම පේනවයි කියලා ඒ කාලේ. එහෙම කලිසම් ඇඳගෙන අපි ඉස්කෝලේ ගියේ. දැන් දරුවෙක් සන්තෝෂ කරන්න පුළුවන්ද කියලා බලන්න විලිවා ගන්න අඳුමන් තියලා බෑ. එයාට ඕනේ අසවල් මොස්තරේ. ඒ මොස්තරේ නුදුන්නොත් වැඩියෙන්ම වෛර කරන්නේ අම්මටයි අප්පච්චිටයි. ඒ වගේ ගෙනත් දුන්නොත් බාලබඩුවක් ඌ එක පුච්චනවා. ඒක පොළවේ ගහලා පාගනවා. මොකද අර තෘෂ්ණාවක් තියෙනවා අර කම්පැනි විසින් පෙන්වන ටෙලිවිෂන් එකේ පෙන්වන දෙයට. ඒ නිසා ඒ ළමයා සන්තෝෂ කරන්නේ වැඩේට ඕන දේ නෙමෙයි විලිවා ගන්න එක නෙමෙයි. බුදුම ද්වේෂයක් තියෙන. අද දරුවෝ මාට දරුවෝ නෑ. ඒක නිසා මම මේ අනුගේ ණයට අරගෙන මම මේ කතා කරන්නේ දරුවෝ තියෙන කට්ටිය දන්නවා. අද එක දරුවෙක් නඩත්තු කරන්න තියෙන අපහසුව මොකද්ද? දීමහොපියන්ගේ තියෙන මොකද්ද මං කියන පාවිච්චි කරන අමනකම. අපේ දීමහොපියන්ගේ අපේ දීමහොපිය අපිට පෙන්නේ දුක. පුළුවන් නම් කපන් බැරි නම් කපා. ඉච්චර වෙන කරන්න දෙන්නේ නැහැ. දැන් අපි කරන්න දන්නේ අපිට කරන්න බැරි ඒවා දරුවන්ට පෙන්වන්න ගිහිල්ලා උන් ඉල්ලන්නේ පිස්තෝල. උන් ඉල්ලන්නේ සෙල්ලම් බඩු වලට ඒවා. ඒවා සෙල්ලම් කරන්න තාත්තගේ පොකුර තමයි ඉල්ල කරලා බලන්නේ. අපිට තියුනේ පොල් පිටි වලින් හදපු හරක්. කොළපත් වලින් හදපු සෙරෙප්පු. ඌවෙන් අපච්චිට ගහන්න ගියොත් අපච්චි උසල ගහන පොළවේ අපි. දැන් ඉන්නේ ගතුවක් ඔගෙනව තාත්තගේ පපුවට තමයි එල්ල කරන්නේ. මේ තන්නේ කර දෙමාපියන්ගේ තියෙන මේ කාමයේ කියන මොකද්ද දන්නේ නැතු මේ දරුවන්ට පෙන්නන දේවල් නිසා අන්තිම දෙමාපියෝ මෙතන දෙමාපියෝ ඉන්නවා මම හිතන්නේ අත්තම්මලත් ඉන්නවා. අද විතර දරුවෝ දෙමාපියන්ට වෛර කරන යුගයක් සිංහල ඉතිහාසෙම තිබිලා නැහැ. මෙච්චර විතර දරුවන්ට හම්බ කරන යුගයකුත් නැහැ. වෛර කරනවා. මොකද හේතුව මේ දරුවන්ට මොකද්දෝ සුන්දර ලෝකයක් පෙන්ලා දෙනවා ටෙලිවිෂන් එක හරහා සහ කම්පියුටරේ හරහා. අර පර්ත් ගියාට පස්සේ ඒ මනුස්සයා කියනවා එයාගේ දරුවට ඒ ඒ බ්‍රෑන්ඩ් එකම ඕනේ. ආය නැතුව නොකුත් කරන්න. ඉතින් කිව්වහම මේ ඒක කියනවනේ මේක හරි ගණන්. ඔයාට ඕනේ කරන්නේ කලිසමක් නම් කලිසම දෙන්න බෑ බෑ බෑ. කලිසම බෑ මේ කොහොම. ඊට පස්සේ පර්ස් එක අරන් පෙන්නලා කිව්වලු. මේ බලපන් මේකේ සල්ලි නෑ කියලා. ඒත් නෑ නෑ තාත්තා කිව්ලා අතන බිත්තියක් තියෙන එක අත ගහපුවම සල්ලි එනවා. ඒ බිත්ති අත ගන්න කිව්වලු සල්ලි එනවා කිව්වලු ඒකට තාත්තා බොරුව මට කරන්න කියලා. මොදර බැංකුවල තියෙනනේ දැන් කාඩ් එක ගහවට සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක්. පොඩි ඔයගොල්ලෝ නෑ නෑ බිත්තියක් තියෙන එක තාත්තට ගහපුවම සල්ලි එනවා. ඔය කොළ තිබ්බට මට වැඩක් නෑ මට සල්ලි ඕනේ මට මේක ඕනේ. ඉතින් මේ හැම දෙයකින්ම ඒ දරුවා සන්තෝෂ කරන්න බැරි ගතිය ඇවිල්ලා තියෙන්නේ. දෙමව්පියම තමයි මේවා උල් කරලා තියෙන්නේ. ඊට පස්සේ දරුවා පෙන්නවා මට ඕන එක දුන්නේ නැත්තම් ලැබෙන දෙයට මම වෛර කරනවා. මේ මේ සෙල්ලම දිහා බලනකොට මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රචාර කරන සමාගම්. ඒගොල්ලෝ ඉන්නේ වෙන රටක. ඒගොල්ලෝ සැලසුම් කරලා ඉවරයි. අපේ තව අවුරුදු 20කට සැලසුම් කරලා ඉවරයි. අපි උදේත් ටෙලිවිෂන් බලනවා, දවල්ටත් ටෙලිවිෂන් බලනවා, රැටත් ටෙලිවිෂන් බලනවා. එක එකම දැන්වීම විශේෂරයක් බැලුවට පස්සේ උට පිස්සු. උට මතක නැහැ අපි ඉන්නේ ලංකාවේ. අපි ඉන්නේ තුන්වෙනි ලෝකේ රටක. අපි ඉන්නේ මේ මෙහෙම මොකක්වත් මතක නැහැ. ඌට තියෙන්නේ අරින් තීපු ඒ විස විදපු ඊතලේ වැදිලා තියෙන්නේ. ඒක ලැබෙනකන් මොනවා ලැබුණත් හරියන්නේ නැහැ. ඒ නිසා තෘෂ්ණාව වැඩි තරමට ද්වේෂය හටගන්නවා. මේක කාටවත් තේරුම් ගන්න තේරුම් කරලා දෙන්න ගියොත් දැන් මේ පිරිසට තේරුම් කළ දුන්නොත් මේ පිරිස භාවනා කරන පිරිසක් නිසා මේක ධර්මයට දාගන්න උත්සාහ කරાવી. මම මේක රේඩියෝ එකේම කිව්වොත් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නන රේඩියෝ එකක මම කිව්වොත් මේ මුළු ලෝකෙම කාබාසිනියා කියලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කියලා එතන වෙළඳ ප්‍රචාර වලින් කියලා මගේ බෙල්ල ගේන්න පුළුවන් ඔය දන්නේ ආපහු මීචිල් කරකට. ඒ තරම්ම භයානකයි මේක. ඒ තරම්ම බූවල්ෙක් මේක. මුළු ලෝකෙම අද දුවන්නේ වෙළඳ ප්‍රචාර වලින්. ඒක සඳහා ගෑනු පාවිච්චි කරනවා. ඒ සඳහා බැංකු පාවිච්චි කරනවා. ඒක සඳහා ජනමාධ්‍ය පාවිච්චි කරනවා. ඒ නිසා අද අපි ජීවත් වෙන ලෝකෙ දිහා බලනකොට කාම රාජිනියන්ගේ කාම රාජධානියේ බත් බැලියෝ අපි. කවුද අපිට සැලසුමක් හදලා දීලා තියෙනවා අපි කඹරනවා. කවදාකවත් අපි අම්මලා තාත්තලා මැරිච්ච තාලට අපිට මැරෙන්න හම්බ වෙන්නේ. ඒකත් ඇටි දුක්ඛිතව මැරෙන්න වෙන්නේ. මොකද හැදෙන પરම්පරාව කොහොමඩක්වත් සතුටු කරන්න පුළුවන් જાතියක් නෙවෙයි. මොකද කාම ලෝකේ. ඉතින් මේ නිසා හිතන්න එපා මෙහෙම කිව්වයි කියලා අපි මේ ಜಾති වශයෙන් අපි හැදේ කියලා කවදාකවත් එහෙම අදහසකුත් නැහැ මගේ. නමුත් එකයි පුත්‍රජාන වංශී සාරිපුත්‍ර සංසේ සඳහන් කරන්නේ තමන්ට තෘෂ්ණාවක් එනකොට දැන් අපි හිතන්න ආනාපානේ කර කර ඉන්නකොට මට සද්දයක් ඇහෙනකොට ඇයි මට තරහ යන්නේ? මේ ආනාපානට මනාපයි මනාපේ වැඩි වෙන්න වැඩි වෙන්න සද්දෙට තරහ යනවා. මේ ආනාපානේ තියෙන මනාපකම නිසා නේද මේ සද්ද කියලා ගත්තොත් සද්ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ආනාපානෙ පුදුම කෑදරකමක් තියෙනවා. ඉතින් ඒක නා කියන්නේ ඉතින් ඒකටනේ මම මෙහි ආවේ. ඉතින් ඒකනේ භාවනා කරද්දී ඉතින් ආනාපාන කැමති වෙන හොඳයිනේ කියලා. මොන අසුචියට කැමතුණා කැමැත්ත විතරයි ඉතුරු වෙන්නේ ද්‍රව්‍යය ඉතුරු වෙන්නේ ඒක නිසා මොකක් හරි මලක් දකින්නකොට හරි අසුචියක් දකින්නකොට හරි සද්දයක් අහනකොට හරි ආනාපාන කරනකොට හරි හිතට එන මනාපමනාප දෙක දැනගත්තා නම් වටහා ගත්තා නම් මේ මනාපේ සහ අමනාපේ එච්චර දුරස්ත ධර්ම දෙකක් නෙවෙයි ළඟ ළඟ තියෙන ධර්ම දෙකක්. එහෙම නැත්නම් තෘෂ්ණාව සහ ද්වේෂය කියන දෙක අපි හිතනට බොහෝම ළඟ තියෙන ධර්ම දෙකක්. ඒක මේ පරිණීය ධර්ම වශයෙන් පෙන්වනකොට කියනවා අපි ওই හිතන සැප අපි ජීවිතේ විඳින යම් සැපක් තියෙනවනේ අපි ඒ සැපට බොහොම ආසයිනේ දරුවන්ට දෙන්නත් ආසයි ලෝකයට කියන්නත් ආසයි. ඒ ඒකෙදි ප්‍රශ්න කරන හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින්නේ. කිසිම සැපක් ලෝකේ සැපකින් ඉවර වෙන්නේ නැහනේ. ඒ නිසා හැම සැපක්ම යන්න රිනකොට දුකක් ඉතුරු කරලා තියෙනවා. මේක පේන්නේ නැත්තේ මොකද? සැපට තියෙන අසීමිත ආසාව නිසා. හැම දුකක්ම ඉවර වෙන්නේ සැපකින්නේ. නමුත් දුකී පිටිපස්සේ සැප තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැති අපි දුකට තදාකාලික වෛර කරනවා. ඉතින් මේ සැපට තියෙන ආශාවත් දුකට තියෙන වෛරයත් කියන එකට මනාපමනාප කියලා කියනවා. මේ මනාපමනාප දෙකෙන් බැලුවොත් සැප එනකොට සැපයි යනකොට දුකයි, දුක එනකොට දුකයි යනකොට සැපයි දෙක එකතු කරලා දෙකට බෙදපුවාම දෙකම එකයි. බොහොම සරල බීජ ගණිතමය ක්‍රමයකට පෙන්වන්න පුළුවන්. නමුත් අපි දවස් පුරා කොච්චර කපුරුනද සැප හොයන්නේ. ඉතින් ඒක නිසා මේ ද්වේෂ මේ හාන භාගිය මුල් තුනක් මේකේ පෙන්නනවා. ලෝභෝ, දෝසෝ, මෝහෝ කියලා. නමුත් මේ තුනම එකේම හේව නැහැ. බලන්න ඔය තිර තුනක් පත්තු කරන්න පහනක් පත්තු කරලා තිබ්බොත් තිර තුන පත්තු කරන පහනකට මොනවක්වත් තිබ්බත් ඒකට හේව නැලි තුනක් ඇති වෙයි. තනි පහන තිබ්බොත් ඒක වෙනලි එකක් ඇති කරනවා. තිර තුන තියෙන පහනක දැක්කොත් ඒක වෙනලි තුනක් ඇති කරනවා. ඒ නිසා මේ තෘෂ්ණාව අපි හිතන විදිහට ඒක ඝනව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මේක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා එක විදිහකට වැඩ කරනවා. ඒකම ලෝභය, ద్వේෂය, මෝහය වශයෙන් අතුයිටි බිහිති වැඩි කරලා යනවා. ඒක නිසා බුද්ධ ඥානවන්සේ සඳහන් කරනවා අපි රුචි දේ හොයාගෙන යනවා කෑමේ රුචිය, වර්ණවල රුචිය, ශබ්දවල රුචිය, ගන්ධ රස නැත්නම් භාවනාවේදී බුද්ධ ආගමට රුචි කරනවා. එක එක දේවල් අපි රුචි කරනවානේ. නමුත් මේ රුචිය වගේ ධර්ම ගැන බුදුන්ස් කියන දිත්තේව ධම්මේ ද්විධා විපාකා. උඹ රුචි කරන දේ තුල සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා. උඹ රුචි නැහැ කියලා විෂි කරන දේ තුල සත්‍ය තියෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා ඔබ හැමදාම රුචිය දිගෙන යන්නකොට කවදාක සත්‍ය හම්බ වෙන්නේ නැහැ. මොකද ඔබ රුචි කරන දේ තුන නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වේලාවක බලපං ඔබ රුචි නැහැ කියලා විසි කරාට ඒක දිහා ඇටි ඇටියට බැලුවොත් ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඒක නිසා මේ තෘෂ්ණාව වැඩ කරන විවිධ හැඩතල එයා විවිධ වේසම වප කරනවා. අන්නේ වේසම අවනකොට අපි නොදන්න ධර්ම කොටාශයක් තියෙනවා වංචනික ධර්ම කියලා. අපි නොදන්න ධර්ම කොටාශය තියෙනවා ෂට ධර්ම කියලා. අපි නොදන්න ධර්ම කොටාශයක් තියෙනවා මායාවී ගති කියලා. ඒක නිසා අපි මේ දවස පුරා ගත කරන මේ ඒකාත්මිකව සැප හොයාගෙන යන ගමනේදී අපි මේ සැප සාධාරණීකරණය කරන්න. මේ අපි යන පාර හරි කියන්නේ එක බොරුව වහන්න බොරු 1000ක් දවසකට කියනවා. කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියන එක හුඟක් වෙලාට වංචනික විදියට සිද්ධ වෙනවා. ෂට විදියට සිද්ධ වෙනවා. මායාවී සිද්ධිය සිද්ධින් තමයි බුදුරජාණන්ස කියන මේ මිනිස්සයා අහිංසකයි. එයා මේ තෘෂ්ණාවේ වග විස්තර දැකලා නැහැ. ඒක නිසා එයා ඒ තමන්ගත් තීන්දුව, මතය, රුචිය, සංකල්පය සාධාරණීකරණය කරන්න කොච්චර දෝ උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන හැම වචනයක්ම ෂට වචනයක්. මායාවී වචන, වංචනික වචන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට අවිලා කවුරු හරි මන්ත්‍ර ප්‍රකාශ කරනකොට ඒ කෙනාට තියෙන තිදුවෙන දෙයක් වෙනවා. සරුවච්චන් වහන්සේ කියන දේවල් අහුවෙන්නෙත් නැහැ. සර්වඥාන්සේ ඒකම පරාවර්තනය කරනවා ඒ කෙනාට ඉහත කාටවත් බුදුහාමුදුර ඉස්සරහට ගිහිල්ලා ෂටගති මායාවී ගති සහ වංචනික ගති පාන්න බෑ මොකද බුදුරජාණන්සේ ගොඩාක් කාලයක් හිත පිසුදු කරගත්ත කෙනෙක්. ඒක නිසා හොඳට බලන්න මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ බුදුහාමුදුරු කියලා හිතාගන්න. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට කිසිම වංචනික ධර්මයක් හිතු කරන්න බෑ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණ කිසිම ෂට ධර්මයක් හිතු කරන්න බෑ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණ කිසිම මායාවී ගතියක් හිතු කරන්න බෑ. එතකොට ඒක රස නැහැ. අපිට මම දැන් මෙතන විතර නොදකින් නොපතන් කියන මොහොතක් තිබිලම නැහැ. දැන් උනත් උත්සාහ කරන බලන්න කොච්චර අකමැතිද කියලා තියාගෙන ඉන්න. බැරි කෙනෙක් කවුරුවක් කරන්නේ ඔක්කොමලා දන්නවා මේක තමයි වැඩි යුතු ධර්මය කියලා. නමුත් එතෙන් හිත තිබ්බ ගමන් කටුසෙක පිටුට තිබ්බම පබළු වැටයක් වගේ පෙරලා යනවා. දුවනාස්සේ කුඩ තිබ්බම ලැබු පූල් ගෙඩියක් වගේ පෙරලා යනවා. කෙලින් කරපු ඉදිකට්ටක් උඩ දාපු අබෑට අහුරක් වගේ එකක්වත් හිටින්නේ නැහැ. ඒක නිසා වර්තමාන මොහොත බුදුන් කියලා හිතාගන්න. වර්තමාන මොහොත මේ නික්ලේශී චිත්තක්ෂණ කියලා හිතන්නේ ඒකේ ෂට මායාවී සහ චපල ගති හිටින්නේ ඒක නිසා අපට ඒ ෂට මායාවී වංචනික ධර්මන්ට අපි තියෙන ප්‍රේමය පේනව වර්තමාන තිබ්බ ගමන් හිත අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා මේ දෙකේම ෂට මායාවී ගති හිටින්න පුළුවන් වර්තමාන තිබ්බ ගමන් අතෙන්න දුවනවා මෙතෙන්න දුවනවා අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා ඒ හැම දෙයකින්ම වෙන්න හදන්නේ මේ ෂට ගතිය රඳන්න පුළුවන් තරක් හිත හොයනවා මායාව ගති රඳන්න පුළුවන් තරක් හිත හොයනවා. වංචනික ගති රඳන්න පුළුවන් තරක් හිත හොයනවා. ඉතින් අපිට නැත්තම් මේ භවනා පටන් ගන්න කෙනාට මේක වැටහෙන්නේ එයා ඉතින් කොච්චර දෝ දොස් කියනවා මේ මේ කෙලස් නිසායි මේක අමාරු සද්ද නිසායි මේක අමාරු වේදනා නිසායි අමාරු කිව්වට කාටවත් තේින්නේ මේ වර්තමාන මොහොතේ තියෙන द्वේෂය නිසායි එළඹ සිට චිත්තක්ෂණ තියෙන द्वේෂය නිසායි අපිට භවනා අමාරු වෙලා තියෙන්නේ. මේක හොඳට බලන අසුලුව, දැක ගන්න අසුලුව වර්තමාන මොහොතේ හිත දැම්මොත් තීරණ පටන් අර ගන්නවා. මේක නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. මේකට ගිහාම හිත ඔය කෙලෙස් වවන්න බෑ. රාග ద్వේෂ මොහ වවන්න බෑ. වංචනික ගති, ෂටගති, මායාවී ගති මවන්න බෑ. නිසා වර්තමාන මොහොත නිකන් මස්ලී නැතියට බලුලෙව කන්නේ. කිසිම රසක් නැහැ. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ විපස්සනා නිකන් සුදු පාන් පෙත්තක් විතරයි. කන්න කිසි රසක් නැහැ. මේකේ චීස් නැහැ, මේකට ජෑම් නැහැ, මේක සෑන්ඩ්විච් කරලා නැහැ. ඒ නිසා මේක සුදු පාන් පෙත්තක් වගේ පුළුවන් නම් කාපම් බැත්නම් කාපම්. ওই තියෙන හැම ජෑම් එකේම හැම තියෙන චීස් කැල්ලෙම තියෙන්නේ ෂාට මායාවී ගති. ඒක නිසා මේක බොහෝ දෙනාට ප්‍රිය නැහැ. ඒ ප්‍රිය නැති නිසාම ඒක ගම්භීර ධර්මයක්. බොහෝ දෙනාට ප්‍රිය වුණා නම් ගන්න දෙයක් නෑ. එහෙමනම් කක්කා. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න Tamanට මේ වර්තමාන මොහොතට යන්න පුළුවන්කම තියෙදි නොයන්නේ ඊට මෙදී තව දෙයකට තියෙන තෘෂ්ණාව නිසා. ඒකයි ඒකේ සමීකරණේ වර්තමාන මොහොත අගේ ආඩම්බරේ දන්නේ නැතිකම නෙවෙයි මේ එකම දේ බලාගෙන කොට ඒක කම්මැලි වෙනවා. ඊයකට කැමති හෙටයකට කැමති අතන මෙතනකට කැමති අරයමියාට කැමති ඉතින් ඒ නිසා ඒක දැනගන්න සුළු භාවනා කළොත් බාධක ධර්ම නෙවෙයි මේ භාවනාව කඩන්නේ සතිය කඩන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය මේ ද්වේෂය කවුරුත් අපිට දීප එකක් නෙවෙයි මේක කවුරුත් කරපු හෝනිය මොකොත් නෙවෙයි මේකට තමයි අමනකම කියලා කියන්නේ මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ මේක තමයි තෘෂ්ණාව කියන්නේ මොකද මේක එපා වෙන්නේ ඒකට පිට තියෙන මොකක් හරි තියෙන ආසාවක. ඒ නිසා හොඳට වර්තමානයේ නැවත නැවත තියන්න. තියෙනකොට යා පෙරලෙන්නේ නැහැටි බලන්න. පෙරලා යන්නේ කොහෙද බලන්න. මේට වඩා ෂට මේට වඩා මායාවි මේට වඩා වංචනික ධර්මයකට ඒක කවුරුත් කරන දෙයක් හෝ බාහිර ඒජන්ත කෙනෙක්ගෙන් කරන එකක් නෙවෙයි මේ කවදා හරි අපි තීරුම් ගත්තොත් අපිට දැනගන්න පුළුවන් වෙයි මේ හාන භාගීය ධර්ම වෙනුවට විශේෂ භාගීය ධර්ම අවබෝධයක් එනවා විශේෂ භාග කියලා කියන්නේ මෙතෙක් නොවිරු උබ්බේ අනනුසුතේතු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤාව උදපාදි විඤ්ඤාව විඤ්ඤාව උදපාදි ආලෝක උදපාදි වගේ පෙර නොඇසු නොවිරු විදියට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ තේරුම් ගත දවසේ තේරෙනවා මේ සටනෙම්මයි වර්තමාන මොහොතට හිත තියන්න තියන්න පිටපණිද්දි නැවත නැවත වර්තමාන මොහොතේම හිත තමයි මේට කරන මේ සතත අභ්‍යාසයෙන් තේරෙනවා මේ වර්තමාන මොහොත කියලා කියන්නේ අලෝභය මේ වර්තමාන මොහොත කියන්නේ අද්වේෂය මේ වර්තමාන මොහොත කියන්නේ අමෝහය ඒකට ගිය ගමන්ම පුද්ගලයාගේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති වෙලෙන්න පටන් ගන්නවා ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන්නේ විශේෂ භාගීය ධර්ම කියලා ඉතින් ඊගාව ප්‍රශ්න ඊගාව අහන ප්‍රශ්න ඒකයි අපි හෙට සාකච්ඡා කරන්න යන්නේ ඒකයි. ඒක නිසා වැරදෙන පෙරදෙන සතිය නොපිහිටන හැම වෙලාවෙම හිතන්නේක ගැඹුරු ධර්මයක් තියෙනවා තේරුම් ගන්න පුළුවන් තරම් වරදින්න හදන්න. නැවත නැවතත් ගෙනලා වර්තමාන මොහොතේ මෙහිත තියන්න පොඩි විස්තරයක්. දවල් අර කියූප එකම මතක් කිරීමක් මම කියනවා. පරියංකේ ඉන්නකොට හිත පිට යන කෙලෙස් වෙන කරදර එනවනම් කරුණා කරලා නැවත හිත ඇවිල්ලා මම දැන් මේ ඉඳගෙන ඉන්නවා ඇවිදිනවා නෙවෙයි කියන එක දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා කියලා හිතන්න මේ ආනාපානෙ නොපෙන්නාට පිම්බීම හැකිලිය නොපෙන්නාට මුලැමැදක් නොපෙන්නාට ප්‍රශ්නයක් නැහැ. ඉරියව්ව දන්නවනම් ඇති. සක්මන් කරනකොට තමන්ගේ හිත යනවා දුවනවා තියෙනවනම් මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවද බලන්න බොහොම සරල තැනකට හිත ගන්න ඉරියව්වට එහෙමනම් 100%ක් ලකුණු ලැබෙනවා. එන ඕන තැනකට හිත දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා මේ හතර ඉරියව්වේ ඉන්නකොට ඉන්න ඉරියව්ව දන්නවනම් ඔය ආනපානෙ නැති උනායි කියලා, වම දකුණ නැති උනායි කියලා, පිම්බි මැකෙන්නේ නැති උනායි කියන හිත කරදර ගැනීමක් අවශ්‍ය කරන්නේ. ඉතාමත්ම සරල අර්ථකථනය දීගන්න මම දැන් මෙතන කියන එකට සතියට අප්‍රමාදයට. නිසා පිට යන්න යන්න අන්නේ සරල තැනට. Tamanට ගන්න පුළුවන් තැනට හිත ගත්තොත් තේරෙයි. අපි එවැනි සරල අභිමතාර්ථයක් ඉස්සරහින් තියාගත්තොත් පශ්චාත්තාප වෙන අඩුයි. ඉස්සරහට යන තියෙන ධෛර්යය වැඩි. එවැනි ධෛර්යයක් ඇති කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ පළවෙනි ධර්ම දේශනාවේ සම්මේ වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා ශිරු දිනාටම ඒ කියන්නා වූ හාන භාග්‍ය ධර්ම දුරු කරගෙන විශේෂ භාග්‍ය ධර්ම ලං කරගන්නට මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා